අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාවට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුම් නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා සච්චිකා තබ්බා පංච ධම්මක්ඛණ්ඩාති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් හොවා දක්වන්නට යෙදුණු මේ ධර්මස්කන්ධ පහ ගැන ඉගෙන ගනිමින් ඉන්න අවස්ථාවක් මේ ධර්මස්කන්ධ පහට කියන්නේ සාක්ෂාත් කළ යුතු ධර්ම සාක්ෂාත් කළ යුතු ධර්ම පහක් වශයෙන් අඳුනනකොට මේ ධර්මස්කන්ධ පහ තමයි ඒ ප්‍රශ්නෙට උත්තරේ ඊට පස්සේ එක එකක් සීලakkන්ද, සමාධික්ඛන්ද, පඤ්ඤාක්ඛන්ද, විමුක්තික්ඛන්ද, විමුක්ති ඥාන දසනත්ඛන්ද කියලා මේක පහට කඩලා පෙන්නනවා. ඉතින් අපි මේ ගෙවම් කරමින් ගෙවම් කරමින් අද ඇවිල්ලා තියෙන්නේ පඤ්ඤාක්ඛන්දේ කියන කොටසට. ඒක මේ පංච ධර්ම වල මැද තියෙන කෑල්ල. ඒකේ වාගේම හරපද්ධතිය කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒකට කොච්චර පෙළගැස්මක් එහෙම නැත්නම් පූර්ව කෘත්‍යයක් මගතකස් කිරීමක් ඕනද කියනනම් අපි ඉගෙන ගත්ත සීලඛණ්ඩ සමාධිස්කන්ධ වෙන්නේ මේ ප්‍රඥා ස්කන්ධයේ සුසුකම් ලබා ගන්නයි. ඉතින් ඒ ආසමාන දුකකින් අපි සීල ශික්ෂාව ආරක්ෂා කරගෙන ඒ මත ඉඳගෙන සමාධි ශික්ෂාව ආරක්ෂා වෙන වෙලාව වෙනකොට නැත්නම් සමාධි ශික්ෂාව පිරෙන වෙලා වෙනකොට අපි දැනගන්න ඕනේ මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය නැත්නම් මේ සරුවචනාංශේ පෙන ශාසනේ කෙලවර අතින් වැදගත් තීර්ණාත්මක කොටස ඉන්නේ පඤ්ඤාස්කන්ධේ. මේ සීලස්කන්ධ සමාධිස්කන්ධ ඒකට ගොඩක් උපකාර කරනවා. එහෙම නැත්නම් අනුග්‍රහ කරනවා, ආධාර කරනවා. උපනිශ්‍රය වෙනවා. ඉතින් පඤ්ඤාස්කන්ධයට එනකොට ඒක තීරණ පරිඥාව කියලා තමයි කියන්නේ. ඥාත පරිඥාව දත යුත්ත නැත්නම් සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන් දත යුතු කොටස් වලට අපි ඥාත පරිඥාව කියලා කියනවා. හාත්පසින් දත යුතුයි. ඒ අනුව අපි සීලස්කන්ධය හැමදාම අලුත් කරගන්නවා. සමාධි ස්කන්ධය හැමදාම අලුත් කරගන්න ඕනේ. කිසිම කෙනෙකුට අපිට කියන්න බෑ. ඒක දැන් ඇති ඕනේ නෑ කියලා. ඒ හැම ඒ ඒ වෙලාවට ඒක උපයාසපයා ගැනීම ට දක්ෂම කෙනා තමයි රහතන් වහන්සේ. උන්වහන්සේ හොඳට ඕම දන්නෝ. මේ තමන් මේ රකින්න සීලය සමාදන් වෙලා ඒක ඉදිරියෙන් තියාගෙන නැත්තම් සිහි කරලා තමයි වාඩි වෙන්නේ. ඊට පස්සේ අලුත්ම කෙනෙක් වගේ එහෙම නැත්නම් නවකෙක් වාගේ ඒ සමාධි ස්කන්ධේ වඩනවා. ඒක තමයි ඒ සමාධි ස්කන්ධ කරන ගෞරවය. නෑ මේක මගේ මට එන්න ඕනේ මම බලාපොරොත්තු වෙනවා කියලා මේකක් නෑ. එහෙම එහෙම තියෙනවා නම් භාවනා කරන්න ඕන කමක් නෑ. නමුත් මේ සමාධි ස්කන්ධේ වඩලා ඊට පස්සේ ඒක අනුව ප්‍රඥා ස්කන්ධයේ දොර විවෘත වෙනවා. ඒ විවෘත වෙනකොට ඒකට එළඹ වාසය කරනවා. සමාදන් වෙනවා. ඒ සමාදන් වීමට ඥාත පරිඥාව අවශ්‍යයි. එහෙම නැත්නම් මේ ප්‍රඥාවේ පෙනෙන හැම දෙයක්ම වැරදි කියලා හිතලා පටලවිලක් කියලා හිතලා එහෙම නැත්නම් කම්මැලි කියලා හිතලා විසිකරනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රඥා ස්කන්ධයෙන් දොර ඇරලා දෙනකොට සීල සමාධි ගුණ ටික තමයි ළඟ නැත්තම් සාරේ අසාරේ විදිහට තේරුම් ගන්නවා අසාරේ සාරේ විදිහට තේරුම් අරගෙන භාවනා පිළිබඳ විවිධ මත ප්‍රකාශ කරන්න පටන් අර ගන්නවා එහෙම නැත්තම් අනුන් නොම ගරින්න පටන් ගන්නවා ඉතින් ඒ නිසා මේ සීල ස්කන්ධේ සමාධි ස්කන්ධේ හරිනම් ඒකෙන් ඇති කරන මතු කර දෙන වා දක්වන ධර්මය අනිවාර්යයෙන්ම යෝගාවචරය කරකොල අතාරින. අන්නේ කරකොන අතාරින වෙලාවේ ඒකෙන් වැරදි අදහසක් අරගෙන භාවනා පිළිබඳ වැරදි අදහස් ප්‍රකාශ කරමින් Tamange ඔළුව නරක් කරගන්නව වෙනුවට ඒ ඥාත පරිඥාව මේ තීරණාත්මක අවස්ථාවේ තීරණ පරිඥාවේ තේරුම් ගන්නවා කියන එක බොහෝම කලාතුරකින් වෙන්නේ. එහෙම නැතුව මේ ඥානෙ නැතිකමක්වත් නෙමෙයි කාටවත් තියෙන්නේ. ඒ පදම ගන්න එක මේවා හරි පැත්තට දාගන්න එක ලේසි නෑ. ඒ නිසා මේ තීරණ පරිඥාවේදී ඒ යෝගාවචරයාගේ ලොකු විසුද්ධි රාශියක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි වශයෙන් සීල සීලඛන්දේ සමාධිස්කන්ධේ සුද්ධ කරාට පස්සේ ඒ යෝගාවචරගේ දිට්ඨි විසුද්ධියක් වෙනවා. දිට්ඨිය නැත්නම් මේක තමන් අදහාපු දේවල් පිළිබඳව විවෘත මනසක් ඇති කරගන්න ඕනේ. එහෙම නැතුව මේකමයි සත්‍ය අනික් සියල්ල බොරුය කියන දැඩි මත දහරි වුණොත් කොච්චර භවනා කරත් Tamanට පේන්නේ ඒ කැඩෙන දීගේ හේව නැල්ලත් අදට වගේ දකින්න කිසිම දෙයක් ඉදිරි ගමනට සාධක වශයෙන් පේන්නේ භවනා නුහුරට යන්න වගේ. එහෙම නැත්නම් සතිය කැඩෙමින් යන්න වගේ. චිත්ත විසුද්ධිය නැත්නම් සමාධි ස්කන්ධේ නැති වෙලා යනවා වගේ ආ විලෝපන වගේක් වෙන්න පටන් ගන්නවා. අන්නේ විලෝපනේ වෙන වෙලාවේදී මේ වැදගත් පෙරමක සලකුණක් එහෙම නැත්නම් ලකලෑස්තියක් ඒ නිසා මෙතෙන්දි මගේ ශද්ධාව කඩා ගන්න නැතුව මගේ සීලය කඩා ගන්න නැතුව මගේ සතිය කඩා ගන්න නැතුව මේක පවත්තන්න නම් Taman ඒ දෘෂ්ටියේ වෙනස් වීම වලට ඉඩ තියන්න ඕනේ. ඉතින් එතනින් එහාට ඔය ditthi visuddhiන් එහාට මිත්‍යා දෘෂ්ටියකට යන්න බෑ. ඔතෙන් එනකන් යන්න පුළුවන්. ඒ නිසා අපිට එතෙන් එතෙන්ට යනකොට ওই චිත්ත විසුද්ධිය වෙනකොටමත් සමහරලාට ඒ ධ්‍යාන මාර්ග ලැබෙනකොට උත්තරී මනස ධර්ම විදිහට හඳුන්වලා දෙනවා. ඒක නිසා අනිකුත් ශාසනවලත් එහෙම නැත්නම් මේ ditthi විසුද්ධිය පිරිසුදු කරගත්තේ නැතත් චිත්ත විසුද්ධියේ සෑහෙන තැනකට යන්න පුළුවන්. ඒකෙන් ගොඩක් ලාභ ප්‍රයෝජන ගන්න පුළුවන්. රටේ ආධ්‍යාත්මික සස්තැන් වලටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ලැබිච්ච දේත් ඒ වගේම මේ වෙලාවේ Tamanට අරමුණ පේන හැටි ඒ වගේම Tamanට බාහිර අජ්ජත් බහිද්දා කාරණා පේන හැටිත් පිළිබඳව දිට්ටි විසුද්ධියට විවෘතකම නැත්තම් ඒ කෙනාට සාරේ අසාරේ විදිහට පේනවා අසාරේ සාරේ විදිහට පේනවා ඒක නිසා ලොකු සැක සංකා රාශියක් එන්න පටන් ගන්නවා ඒ ඒ සැක සංකා රාශිය ප්‍රශ්න පත්‍රයක් වගේ ඒ ප්‍රශ්න පත්‍රයට මුණ දුන්නේ නැත්නම් අපි කවදාවත් විභාගේ සමත් වෙන්නේ නැහැ. ප්‍රශ්න පත්‍රය අභියෝග ප්‍රශ්න පත්‍රයක්. එහෙම නැත්නම් ඒකට තීරණාත්මක ප්‍රශ්න පත්‍රයක්. ඉතින් ඒ කාංකා විතරණ විසුද්ධියේ තමයි යෝගාවචරයා මේ තමන් ළඟ තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ මමයා පිළිබඳව අදහස එහෙම නැත්නම් මේ රකින්න සීලය ඇත්තටම ඉදිරියට යන තල්ලු කරන පිරිසුදුක් විසුද්ධියක් දෙන එකක්ද නැත්නම් මාල කරදරයක්ද ඔළුවේ තියාගෙන යන වදයක්ද කියන එක විසුද්ධිය සීලය පිළිබඳවත් එන්න පටන් අර ගන්නවා ඊට සැකසංකා පිළිබඳව යෝගාවචරයට තේරුම් අර ගන්නවා මොන්නම හේතුවක්වත් ඕනේ සැක කරන්න ඕනම දෙයක් පිළිබඳව සැක කරන්න පුළුවන් දේශපාලනඥයන්ගේ වැඩිම ඒක තමයි මේක පිළිබඳව බයක් ඇති කරලා සැක කරනවා ඉතින් ඒකලා කියනවා ඕ සැකේ නැති කරන්න අරස ඇති කරන්න අපි තමයි ඉන්නේ ඒ නිසා අපිට බදු ගෙවන්න අපි නැතු ඕගොල්ලන්ට ඉන්න බෑ කියලා මේ ඒක දේශපාලනයක් ඔය උතන තියෙන. ඒ වගේම බඳිනකම් දෙන්න හරියට ප්‍රේම කරන බැඳපු ගම ඉතින් දෙන්නට දෙන්න සැක කරනවා. ඒ බැඳින්න යනකම් ඉතින් නොබැඳපු ප්‍රේමේ තියෙනවා. බැඳපු වෙලාවෙ ඉඳලා මගේ මිනිහා මගේ ගෑණි කියලා සැක කරන එක තමයි තියෙන්නේ. මේ සැකය ගොඩක් වෙලාට තියෙන්නේ ආසන්න ඉන්න කට්ටියත් එක්ක. Taman දන්න දේත් එක්ක දන්න දේට ඕනට වැඩි එක්මවල ආදරය කරන්න කී ගමන් ඇඟුම්බර වෙච්ච ගමන් සැකදී පිළිබඳව ආසන්න දේ පිළිබඳව ප්‍රයෝජනෙයි සලකනවා වෙනුවට ආතතිගත වුණොත් ආකල්පගත වුණොත් අනිවාර්යයෙන්ම සැක පහල කරනවා. සැක පහල කරන්න ඒක පුද්ගලව කරතයි. දෙපාර්ශ්වෙම ඉන්න ඕනේ නැහැ. හැබැයි විනාශේ දෙපාර්ශ්වෙම සිද්ධ වෙනවා. ඒ නිසා අපි අද මේ ලැබිලා තියෙන බුද්ධෝත්පාද කාලේ අපිට මේ ආශිර්වාද නොලැබී තියෙන්නේ සැකයක් තියෙනවා. අපිට ලැබිච්ච මනුස්සාත්ම භාවය අපි ලස්සනට පිපිලා නැත්තේ මොකද? පොඩි සැකයක් තියෙනවා. අපිට මේ ලැබිච්ච 100%ක්ම තියෙන ක්ෂණ සම්පත්තියට එළඹ වාසය කරන්න බැරි මොකද? ඕකෙන් ඔච්චර වැඩක් වෙයිද කියලා සැකයක් තියෙනවා. ඒ වගේම ලැබිච්ච කල්යාණ මිත්‍රයෝ ශාද්ධර්මය තමයි පැවිද්ද වගේ දෙයකට තෙපර බාන්නේ. දන්නේ කා හොඳයි නොදන්නේ කාට වැඩිය කියලා යන්නේ. ඉතින් හැම දෙයක්ම ඒ කාංකා විතරන විසුද්ධියේ තියෙන සැක සංකා පිළිබඳ ප්‍රශ්නේ දෙවන්නේ කොහොනේ නෑ ඒකට. Tamanට ඕනෙම සුද්ධ වස්වාසක් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඉන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් සැකෙන්න තමයි ගත කරන්නේ. ඒ සැකේ තමයි ප්‍රඥා වේලා අන්තිමට මේ අලුත් නව නිර්මාණ හදන්න හදන්නේ, පරිවේෂණ කරන්න හදන්නේ, අලුත් තැන් හොයන්න හදන්නේ, අලුත් දේවල් හොයන්නේ මේ වර්තමානයේ පිළිබඳ සැකේ තමයි. යම් වෙලාවක මේ වර්තමාන මොහොත හොඳම මොහොත නම් වර්තමාන මොහොත සම්පත්තියක් නම් වර්තමාන ක්ෂණය ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ සම්පත්තියක් නම් තවත් මොන හොයාවිදින්. අපි මේ හොයාවිදීම තනිවාර්යයටම අනිවාර්යයෙන් මේක කුඩුප්පල උප්පල කුප්පල ගන්නෙ සැකේ. ඊට පස්සේ සැකය මත අපි පරිශන කරලා ඒවා හරියන්න හරියන්න තණ්හා වැඩනවා මාන වැඩනවා දික්ක වැඩනවා. ඉතින් ඒ වගේ තැන කොහොමද මේ ආර්ය පරිශ්‍රණයේ අර්ථකථනයක දෙන්නේ? මේ දැන් බුදුරජාණන්සේ පෙන්නන මේ ආර්ය පරිශ්‍රණයේ අර්ථකථන දෙන්නේ මොකද්ද? කොහොමද? අපි මේ සැකය එන්නේ කොහොමද කියලා හේතුඵල ධර්මානුව බැලුවොත් සැකය කෙලෙස් වලට තියෙන ලකුණක් තමයි. සැකසී මිනිහ හැම වෙලාවෙම බයි ජීවත් වෙන්නේ. ඒකම විකුණන කණ එකක් තමයි ආරක්ෂක දෙපාර්තමේන්තුව ආරක්ෂක අංශ. ඒව නැත්තම් ඔය තියෙන ශිල්ප ශාස්ත්‍ර වලින් අපේ අඩුව මහන්න පුළුවන් කියලා හිතන එක, වස්තු භෝග වලින් අඩුව පරිමහන්න පුළුවන් කියලා හිතන එක, නැත්නම් භව භෝග සම්පත් වලින් පුළුවන් කියන එක ඒක ඔක්කොම විකුණන්නේ අපේ මේ සැකය කියන අඩු පහඩුව දැකලා තමයි. ඒ නිසා කොයි වෙලාවක හෝ යෝගාවචරයාගේ භාවනාවේදී පිරිච්ච ගතිය කියලා එකක් තියෙනවානේ. සම්පatti කරගතිය කියලා. ඒක මේ ඉන්ද්‍රියේ <clears throat> සමතාව වෙනකොට පිරිච්ච ගතිය එනවා. පිරිච්ච ගතිය ඇවිල්ලා සම්පත්‍ති කරගතිය ආපුවම පේනවා ඒක මොනම දෙයකින් ලබන්න බෑ. ඒක තමන්ගේ එකලසින් එන්නේ. මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඔක්කොම එකට වැඩ කරන්න ගිහිල්ලා දැන් ප්‍රඥාව සද්ධාවත් එක්ක තීරණාත්මක සටනකට එළබෙනවා. ඕනට වැඩි සද්ධාවෙන් නටන්න දෙන්නෙත් නැහැ. මිත්‍තික් සද්ධාව අරගෙන ආපු ගමන ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. මේ ප්‍රඥාවෙන් ඉඳ පටන් ගන්නතරස් පේනවා. මේ සැක සංකා තියෙන තැනට ප්‍රඥා වැඩිච්චාම මේ ඉඩෝර කාලෙක තද්දබර ග්‍රීෂ්මීත්‍ර තියෙනාට වැස්සක් වැස්සා වගේ අර ඔක්කොම දූවිලි ටික තැම්පත් කරලා බිමට දාන. නමුත් ඒක සමහර විටනවා මෛත්‍රී බුද්ධ ශාසනය විතරයි වෙන්නේ දැන් ඒක කරන්න බෑ. එහෙම නැත්නම් ඒක මේ බුදුහාමුදුරන්ගේ ගුණයක් විතරයි මට ඒක කරන්න බෑ. එහෙනම් මේක සම්පූර්ණ පාරමිතා ශක්තිය විතරයි මට කරන්න දෙයක් නැහැ කියලා අපි මේක දැනටමත් උක්කස් තියලා ඉවරයි. නමුත් මේ කාංකා විතරණේ වෙනකොට තේරෙනවා බුදුහාමුදුරුවොත් මේ පාරෙමයි ගියේ. රහතන් වහන්සේලාත් මේ පාරෙමයි ගියේ. උන්වහන්සේලාත් මේ කඩේම හැම වෙලාවෙම පැනලා තියෙනවා. පැන්නට පස්සේ දෙවන්නේක් හිතන්නේ නැහැ. දෙවන්නේක් අවශ්‍ය නැහැ. මෙතෙන්ට යනකම් කාංකා විතරණේ වෙනකම් ඒ යෝගාවචරයා ඊතර මිතර බලන දෙමන් හන්දියට අහුවෙලා තෙපර බබා ඉන්න කෙනෙක් වගේ අර අර පාර දොඳ මේ පාර දොඳ කියලා. ඉතින් අටුවාචාර්ය වහන්සේලා සඳහන් කරනවා හොරෙක් පිටිපස්සේ එලවගෙන යන මිනිස්සෙක් දෙමන් සන්දියකට ආපු ඉලව අරකද මේකද කියලා තෙපර බෑවොත් පිටිපස්සෙන් එන හොරායි මිනිස්සයා අල්ලගෙන ගහලා මරලා බට්ටික් ගන්න. නිස්සක භාවයේ තියෙනවා නම් මේකයි පාර කියලා අර ලෙඩ හොරාට ඉස්සලා ගෙනාපු ලීඩ් එක නැත්නම් වෙනස තියාගෙන යන්න පුළුවන්. ඉතින් අපි හැම තැනම තෙපර බාන. හැම තැනදීම මේක ධාරි මේක ධාරි අච්චරද මෙච්චරද කියලා මනින ගතිය ඒකට අපි ගෙවලා තියෙන ගෙවිල්ල මේ සංසාරේ මෙච්චකයි කියලා නෑ. ඉතින් බුදුරජාන් වහන්සේ අපට දෙන සහතිකේ තමයි දැනට తాවකාලිකව මාව සද්ධාවට බාර අරගෙන ඔය සැක සංඛාවේ අනිපැත්තම සද්ධාව කියන්නේ. ඒක ප්‍රඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙනකන් බුදුන් කෙරේ සද්ධාව තියාගන්න. මුත් මෙතෙන්ට යනකොට තමන්ට තේරෙන පටන් ගන්නවා බුදුහාමතුරු තුළ යම් ಗುಣ කදම්බයක් තියනවාද? ඒකේ යම් ප්‍රමාණයක් මයි ළඟක් තියෙනවා. එහෙම නැත්නම් බුද්ධෝත්පාද කාලෙක මට ඉපදෙන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මට මේ manussාත්මට ලාභයක් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් මට මේ ක්ෂණයේ ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් මට මේ සත්පුරුෂ සද්ධර්මයේ සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මා ළඟත් තියෙනවා. ඒ නිසා මම මදි හරියට බුදුහාමුදුරන්ගේ ගුණයේ ධර්මයේ ගුණයේ සංඝයා ගුණ ගන්නවා. හැබැයි මම මගේ අත්තර දෙ ටික මම මෙතෙක් ආපු පාරම පිළිගන්න පටන් ගන්නවා කියලා ඒ පුද්ගලයා තුළ තමන්ටම මෛත්‍රිය තමන් තුළ දරා සිටින ගතියක්. එහෙම නැත්නම් බය ආදු නොවන ගතියක්. ඒකට කියනවා ව්‍යක් ප්‍රතිබල ශක්තියක් වෙන්න ගන්න. දෙවැන්නේකට කරන්න නැති දෙයක් ඇත්තේ නෑ. දෙවැන්නේකට හානි කරන්නත් බෑ. දෙවැන්නේකට උසව තබන්නත් බෑ. අපි එතකන් හිතනවා නෑ නෑ මේ අපිට හානි වෙලා තියෙන්නේ දෙවැන්නේක් හතුරෙක් UNP කාර්යය හිතනවා මේ ශ්‍රී ලංකා කාර්යය කරන වැඩ කියලා. ශ්‍රී ලංකා කාර්යය හිතනවා UNP කාර්යය කරන වැඩ කියලා. <clears throat> කාට හරි අපි අර බණ්ඩියෙක් තියාගෙන ඉන්න කොනේ ඌට බැලලා නිකන් ඉන්නවා. නමුත් කාංකා විතරන විසුද්ධියේදී විශේෂයෙන් මේක අර ඉන්දිය තමතාවය එහෙම නැත්නම් තදුපග <clears throat> තත් ජාත <clears throat> ජාතානන්දම්මාන අනතිවත්ත නට්ටේන කියන මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙක අතර සමතුලිතතාවයේ මිස එක කාඩුවක් එක වැඩියක් නෙවෙයි මෙතන තියෙන්නේ. වීරියයි සමාධිය අතර සමතුලිතතාවයේ මිස පදම මිස මේ වගේ අඩුපාඩුකමක් නෙවෙයි මෙතන තියෙන්නේ. මේ දෙක සමතුලිත වෙන්න ඕනේ. සමතුලිත වෙනකොට ඉන්ද්‍රිය මේ සමතාවයකට වැටෙනවා. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා බුදුම ශක්තිය. ඒ වෙලාවේ තේරෙන මේ manussත්ත්ව ප්‍රතිලාභයෙන් මේක තිබිලා තියෙනවා. ඒ හැකියාවම ළඟ තියෙනවා. පදම හරින තිකයි වෙලා තියෙන්නේ. අශ්වය පද දෙනෙක් වැඳපු රතේක අශ්වය පස් දෙනා පස් හතර දුවනවා නම් හසුර රතය හසුරව ගන්න බෑ. පස් දෙනා මේක දිහාට දුවන්න ගත්තාම රතාචාර්යවරය දක්ෂෙක් බාටපත් වෙනවා. ආන්නේ වගේ සැක දුරු වෙන්නේ අපි දන් දුන්නට නෙවෙයි සිල්ලක්කට නෙවෙයි සමාධියාවට නෙවෙයි මේක සැකයේ තියෙන ස්වභාවය තේරුම් ගන්න. විචිකිච්ඡාව සැකේ ඔබේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා මේ සමහරලාට අපි හිතන මේ ඥාණය මේ විමසුන් නොවන මේ විමර්ශා බුද්ධියත් වටින දෙයක් කියලා බලනකොට තියෙන සැකේ සැකේ මුවා කරනවා සැකේ මායා කරනවා ප්‍රඥා විදියට නිසා අනවශ්‍ය වෙලාදී ප්‍රශ්න අහන්න ගිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්න අහන්න ගිහිල්ලා මේ බාරගත යුතු දේ ලියන්න තියෙන මල්ලෝ බොව්වා බල බල ඉන්නවා. ඒ ගොඩක්ම වෙන්නේ බෞද්ධයාට. අබෞද්ධයට ඒක වෙන්නේ මොකද අබෞද්ධයට තේරෙනවා තමයි මෙතෙක් කල් ගමන් කරපාත්තේ පාරේ හරපද්ධතියක් නෑ දැන් මේක ආවට පස්සේ මනුස්සයා ඒක බාර ගන්න ලෑස්ති බෞද්ධයා බෑ බෞද්ධ හැම වෙලාවෙම අර තමන්ගේ අනන්‍යතාවය රැක ගන්න නම්බුව රැක ගන්න තත්ත්ව රැක ගන්න භාවනා පැත්තක දාලා මේ සැක සංකාතන් වල කරකැවෙන පටන් ගන්න ගතිය ඒ ඉතින් කරන්න දෙයක් ඇත්තේ නෑ මොකද මේ සැක සංකාව කියන එක මෙන්න මේ කාරණා නිසා එනවයි කියලා කියන්න බෑ ඕන අద్භූත විදියට එන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඒ කාංකා විතරන විසුද්ධිය ඊට පස්සේ තමයි මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා මේ කායින්වත් මේක අහලා වැඩක් නැහැ. මට යම් භාවනා ක්‍රමයක් කරනකොට මට ආතතිය අඩු වෙනවනම් යම් භාවනා ක්‍රමයක් කරනකොට අසහනෙ අඩු වෙනවනම් යම් භාවනා ක්‍රමයක් කරන දර්ථය අඩු වෙනවනම් යම් භාවනා ක්‍රමයක් කරනකොට සතිය වැඩෙනවනම් ඒක තමයි භාවනාව කියලා ආය කාගවත් අහන දෙයක් නැත්නම් තමයි තේරෙන්න පටන් ගන්න. එතෙන්ට යනකම් ඒ ඒ මාර්ගය මාර්ගයේ තේනකම් ඇහුවයි කියලා අවනම්බුවක් නෑ. අහන්න ඕනේ. ඒක තමයි අපි මේ ධර්ම සාකච්ඡා කරන්නේ. නමුත් මතක තියාගන්න ඕනේ මේ අහන අහන තේරුම් ගන්නකෙන් තමන්ගේම අත්දැකීමට තමන්ගේම අත්තරදී අනුව තමන්ගේම ක්‍රමසාවිදි අනුව පුළුවන් තරම් ස්වාධීන උත්සාහ ස්වාධීන වෙන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි එහෙම නැත්නම් කියනවා මේ ආත්ම විශ්වාසය මේ මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගැනීමදී ඉතාමත් වැදගත් වෙනවා. එහෙම නොවුනොත් අසාරේ සාරමතිනෝ සාරේචා සාර දස්සිනෝ යේ සාරංනාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා මේ සාරවද්දේ අසාරේ විදියට හිතනවා අසාරවද්දේ සාරේ විදියට හිතනවා අසාරේ සාරමතිනෝ සාරේච අසාචාරේ චාරත් දතිනෝ අසාරේ විදියට දන්නවා යේ සාරණාදි ගච්ඡන්ති අනිමෙත් පෙර බාන කෙනාට කවදාකවත් හරපද්ධතියක් දැක් ගන්න වෙන්නේ එයා හැම වෙලාවෙම බොල් දේ ගන්නවා පිරිච්ච දේ අතාරින මිච්ඡා සංකප්ප ගෝචරාය පටන් ගන්නකොට තියෙන සංකල්ප වැරදි මේ යන්න හදන්නේ මේ භාවනා කරන්නේ නිවන් දකින්න නෙවෙයි මේ අල්ලපු දෙයක්න භාවනා කරන්න හින්දා එනතම මේ රට්ටු භාවනා කරන හින්දා. එනතම අනුන්ට භාවනා උගන්වන්න. එහෙම නැත්නම් මේ ලස්සන වෙන්න. එහෙම නැත්නම් මේ මාතක ශක්තිය. ওই নানা ආකාර බොල් දේවල් ඉතිරින් තියාගෙන මේ භාවනාවේ උතුම් කාරණා කරනකොට ඒ ලාමක දේ પરමාර්ථ කරන කිනා පාවිච්චි කරන මේ උතුම් ධර්මය නැත්නම් මේ භාවනා ක්‍රමය යට කොහොමඩක්වත් දරන්න බෑ. මේක මෙතෙන්ට යනකොට තේරුම් ගන්න ඕනේ මේක තියෙන නිවන සඳහා පමණයි. වෙන දේවල්ට ඕන එකක් පාවිච්චි කරන්න දඩබීම කරගන්න යන්න එපා. ඒක සාමාන්‍යයෙන් කියන මේ සාසනික කටයුතු වමතින් අල්ලන්න එපා. අල්ලනවා නම් දෝතින් අල්ලන්න. ඒ නෑනේ පැත්ත කරලා නිකන්. මේක අත ගන්නවට වැඩිය හොඳයි වමතින්. වරද්ද ගන්නවට වැඩිය හොඳයි පුළුවන් නම් කරපන්. දෝතින්ම නැත්නම් අතාරින්න. ආන්නේ විදිහට මේ දෙගිඩියා හිතින් වැඩ කරපු මිනිස්සයා මුළු හදින්ම නැත්නම් gediya pitimම භාවනාව තේරුම් අරගන්න නැත්නම් යෙදෙන්නේ ඒ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඒක ප්‍රඥා ස්කන්ධයේ නැත්නම් ප්‍රඥා චෛතසිකයේ ලකූ දියුණුවක් වෙනවා. එතකොට ප්‍රඥා චෛතසිකයේ ඇත්තරම ප්‍රඥා බලයක් වඩටපත් වෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය මට්ටමේදී තාම එයා අරකට ගන්නවා මේක අත ගන්නවා අරක උත්සාහ කරනවා මේක උත්සාහ කරනවා හෙට්ටු කරන ගතියක් තියෙනවා. ප්‍රඥා බලයේ බවටපත් වෙනකොට එයා තීරුම් ගන්නවා මෙතෙක් කල මං තෙපර බෑවා. ඒකේ මට වෙච්ච සුගතියක් නෑ. ඊට පස්සේ මම gediy pitim මේක කරනවා කියලා ඊට පස්සේ තමයි ප්‍රඥාව බොජ්ජංගයක් බවටපත් වෙන්න පටන් ගන්නේ. බෝධිංගයක් බවට එහෙම නැත්නම් ඉන්ද බල ධර්ම බොජ්ජංග ධර්ම බවටපත් වෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ උත්සාහ කිරිල්ලක් උත්සාහ කරනවා කියලා කියන්නේ අරකෙමක යොද යොද බැලිලක් නෑ ගත් එක දිගේ හේන ගෙඩිය වගේ යන්න පටන් අර ගන්නවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ මා බල මට්ටමක තිබුණු ප්‍රඥාව බොජ්ජංග මට්ටමටපත් වුණාට පස්සේ කීයෙන් කී දෙනාද මේ ප්‍රඥාව ඒ විදිහට බොජ්ජංග මට්ටමටපත් වෙලා තියෙන්නේ කීයෙන් කී දෙනාද බල මට්ටමටපත් වෙලා තියෙන්නේ කීයෙන් කී දෙනාගේ නිකන් සාමාන්‍ය උතුම් තමයි ඒ වුණත් ඉන්ද්‍රිය මට්ටමේ නතර වෙනවා. ඉතින් ඒක නිසා එතනින් එහාට ඒ ඉන්ද්‍රියක් වෙච්ච ප්‍රඥාව, බලයක් වෙච්ච ප්‍රඥාව, බොජ්ජංග මට්ටමේ ප්‍රඥාවක් බවට පත් වෙන්න යනකොට ඒ යෝගාවචරය තුළ ඇති වෙන වෙනස තමයි මේ පඤ්ඤාස්කන්ධයේ සිදුවෙන තීරණ ප්‍රඥාව කියලා කියන්නේ. එයා මෙතෙක් කල සැක කරපු දේවල් එහෙම නැත්නම් තෙපර බාපු දේවල් ම ආහාරයක් අරගෙන තමන්ගේම අත්තරදි ටික උතුම් කළ සලකලා ආයේ රත්තරන් නොකරන්න වෙච්ච මෝඩකම් දෙන්නට හරියේ ආයේ මෝඩකම් නොකරම් හරියේ කියලා වැරදි කරපු නැති වෙණියකින් කවදාකවත් ඒක වෙන්නේ වැරදි කෙරෙන්න ඕන කෙරෙනවා ඒ වැරදි කෙරෙනකොට යම් වෙලාවකට මේ යෝගාචර දන්නවනම් මේක ඉගෙන ගන්න තියෙන්නේ මේකට ගෙවලාමයි මේ මේ දඬුවම් විඳින්න ඕන මේ මේ වැරදි කෙරෙන්න ඕන කියලා ඒ යෝගාචරයට සමාජ මට්ටමේ ලොකු ආස අස්සසිලා වුණා වෙන කෙනෙක්ට වැරදි කරනවා දකින්නකොට අනුකම්පා කරන්න පුළුවන්. මමත් මෙතෙන් දෙනකොට මිච්ඡාක් වැරදි කරා. හොඳ වෙලාවට මම අතපය කඩාගත්තේ නැහැ. හොඳ වෙලාවට මම සීදී නසාගත්තේ නැහැ. ඉතින් අනික් කෙනත් වැරදි කරනකොට එහෙම තමයි. එහෙම නැහෙනේ. ඔය ප්‍රඥාස්කන්ධය දියුණු නැති කෙනා තමන්ගේ සීළු වැරදි වසංගනවා. අනේ මට මේකට සමාව ලැබෙනවා හොඳයි. අනේ මේක නොදකින්නවා හොඳයි කියලා. අනුන්ගේ වැරදි හොවා දක්වනවා. ඉතින් ඒ නිසා එයා යාර කෝදු දෙකකින් මයින්න. තමන්ගේ වැඩි බලනකොට පුංචි කෝදුකින් මයින්න. අනුගේ බලනකොට ලොකු කෝදුකින් මයින්න. ප්‍රඥා ස්කන්ධයට ගියාට පස්සේ වෙනවා මේකේ ඉඳීම මේ ලෝකේ ඉඳීමම වැරද්දා. මේ සංසාරේ ඉන්නවා කියන්නේ වැරද්දා ලොකු පුංචි වැරදි නෑ. ඒක නිසා මේ මට තව කෙනෙක්ගේ වැරද්දක් පෙන්වන්න මොකක්ද තියෙන අයිතිවාසිකම? කවුද මට දුන්නේ විනිශ්චයකාරකම? මම මේක බලෙන් පටවගෙන තියෙනවා ධක්කාය දිට්ඨිය නිසා. මම මේක බලෙන් පටවන තියෙනවා මේ සීලබ්බත පරමාචාර්ය මම සිල්වන්තයි ඌ සිල්වන්ත නෑ කියලා. ඒකත් මම්ම පටවගත් එකක්. විචිකිච්ඡාවක් නිසා. අපිට කිසි කෙනෙකුගේ චරිතයකට අත තියන්න අයිතිවාසිකමක් නැහැ. ඒ කෙනා ඇවිල්ලා අපිට ආරාධනා කරන තාක්කල්. ඒ ඒ තරමටම තමන්ට තමන්ට හුදේකලා වෙන්න වෙනවා. ඒ තරමට තමන්ට හුදේකලා වටිනාකම තියෙනවා. අපි මෙතෙක්කල් කොච්චර අනුගේ චරිතවලට ඇඟිලි ගැහුවද? මොකද්ද අපිට තියෙන අයිතිවාසිකම? කවුද දුන්නේ? සර්බලධාරි දෙයියෝ වගේ විනිශ්චයකාර තනතුරක්. ජූරියක සභා සභා හබික තනතුරක්. නීතිඥ තරතරන් විහිම් පටව ගන්න දේවල්. ඉතින් එතකොට ඒ කොච්චර කර්ම රැස් වෙනවද? කොච්චරක් සමාජයේ අවුල් ඇති කරනවද කියලා හිතා ගන්න බෑ. එතකොට හිතෙනවා අඬු අකුලකට ඉබ්බෙක් වගේ පුළුවන් තරම් මේ මේ ධාරාවට අහු වෙන්නේ නැතුව පැත්තකට වෙලා මේ ගත්ත සමාධිය රැකගෙන මේ ප්‍රඥාවෙන් ඒ කියන්නේ ගැලවිඥාව කියලා සීළු විඥාවට වැඩි වටනවා ගැලවිඥාව කියලා අර ඉන්දිය සංවරයේ එහෙම නැත්නම් අපි කරන සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාට වැඩිය විශාල ශික්ෂාවක් හරියට පිටේ වනේ තියෙන මීම වගේ ආය පඳුර අසරින් ගන්න යන්නේ ඌ හැසිරෙන්නේ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරන මම හැසිරෙන්නේ බුදුජානනාංශයට සඳහන් කරනවා අවසරයි සාංශ අංකඩිච්ච ගොණෙක් වගේ අර අංකඩිච්ච දැන රිදෙනවා කිව්වම කෙලවරක් නෑ එතන කෙලින්ම මොලේට සම්බන්ධයි ඒකේ මොනවා ගෑවුනත් රිදෙනවා ඉතින් වෙනදනම් අඟ තියෙන ගුණා නම් අනින්න යනවනේ දැන් මං හැසිරෙන්නේ සංසාං කැඩිච්ච ගොනෙක් වගේ සමාජයට යනකොට. මම වසල දරුවෙක් ඔලු කට්ටකට හිඟා කන ඇවිදින තරට මම වසල දරුවෙක් වගේ සංස සමාජයට යන්නේ. මගෙන් කිසි කෙනෙකුට හානියක් නොවේවා මම කිසි කෙනෙක් නම්බුවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මම වතුර වගේ ස්වාමීන් වහන්සේ මට වතුරට කැත කෙරුවත් හඳුන් දිය කරත් වතුර වෙනස් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම මේ වතුර හා සමාන ජීවිතයක් ජීවත් වෙනවා. මම ගින්දර වගේ ජීවත් වෙන සාන්තමයකට අසුචි දානවා, කෙල දානවා, මිනි කුණු දානවා මොනවද දැම්මත්. ගිතෙල් දැම්මත් හඳුරුත් නැම්මත් ගින්දර වෙනස් වෙන්නේ නැහැ. මම ඒ නිසා අග්ගි සමාන හිතකින් ජීවත් වෙන්නේ කියලා ඒක තමයි ප්‍රඥා කියන්නේ. අපිට නම් වෙන්නේ මේ නෝන්ජල්කමක් කියන්නේ. අපිට මෙච්චර හැකියාවල් තියෙද්දී අතපය විශ් කරලා කඩුව අරගෙන එන්නු සටනට ගන්නු කඩුව මාගේ සටනයි කියලා අඬහැර පාන කට්ටිය නේ අපි ළඟ ඉන්නේ. හැම කෙනාම එහෙමනේ. සාරිපුත්‍ර සාංශක ඔක්කොම බල ටික තියෙනවා බුදුහමසෝ ගාව කියනවා. අංකඩිච්ච ගොනෙක් වගේ ශාංශපන් ඉන්නේ. වසල දරුවෙක් වගේ ශාංශපන් හැසිරෙන සමාජයේ වතුර හා සමාන ජීවිතයක්, ගින්න හා සමාන ජීවිතයක්, හුළඟ හා සමාන ජීවිතයක්. ඒ කියනකොට තේරෙනවා මේ බුදුරජාණන්ස් කියනවා ඒ සාරිපුත්‍ර සාංශක චෝදනාවක් කරනවා. ආමුදුර කෙනෙක් මට යන ගමන් සිවුරු කොණෙන් ගහගෙන ගියයි කියලා. ඊට පස්සේ තමයි මේ සාරිපුත්‍ර සාංශක නඩු අහන්නේ. සාරිපුත්‍ර සාංශේ දෙනවා ඒ සිංහ නාද කියලා කියන්නේ. බුදුරජාන්ස කියනවා අර චෝදනා කරපු අහන උඹේ හිත හස්කඩ පැලෙයි. දැන් තමාව ගනින් කිය. මොකද මේ වචන අහන්න බෑ කෙනෙකුට. සාරිපුත්‍රාංශ මේ මිනිස්සුන්ට අන්ධහැර පාන්න කියනවා නෙවෙයි ඡන්දෙන් දිරලා කියනවා නෙවෙයිනේ. මට එහෙම කරන්න බෑ. මොකද මං කාගවත් වැරද්දක් දකින්න මිනිහෙක් නෙවෙයි. මට එහෙම වෙන්නේ නෑ මගේ අතින්. ආනීය ප්‍රඥා තමයි අපි දරුවන්ට දෙන්න ඕනේ. ඔය දෙන්නතු අල්ලපු ගෙදෙට වැඩිය මේ ගෙදර දරුවා ලොක් කරන්නයි. අරක කඩාගෙන කපන් මේක කඩාන කපන් කියන ඒ දෙන්න ප්‍රඥාවයි. මේ ප්‍රඥාවයි. ඒ වගේ මේ ප්‍රඥා ශික්ෂාවක් වශයෙන් මෙතන පෙන්නන. ප්‍රඥා ස්කන්ධයක් වශයෙන් උත් පෙන්නනවා. ප්‍රඥා ශාසනයක් වශයෙන් උත් පෙන්නනවා. ප්‍රඥා අංග වශයෙන් උත් පෙන්නනවා. ප්‍රඥා ශික්ෂාවක් වශයෙන් පෙන්නනවා. ඉතින් මේ ප්‍රඥා ශික්ෂාව සීලස්ක සීල ශික්ෂාවට වැඩිය උගාක්මසියුම්. කිසි කෙනෙක් කෙවිතක් කරන ගහන්න බඳින්නේ නැහැ. තමා තුළින් මෙන්න ශික්ෂාවක් තියෙනවා. ඒක සාමාන්‍ය ලෝකයා හිතන්නේ නෝන්ජල්කමක්. බය ආදු ගතිය. මේ සියල්ල පුළුවන්කම තියෙනවා මොකට යොව තියාගෙන ඉන්නේ? ගැහුවක් ගහවන් බැන්නොත් බැනපන් මම බලා ගන්නම් කියලානේ අපි උගන්වන්නේ බුදුජානක කාදාකත් එහෙම කියන්නේ සාරිපුත්‍ර සාහන්නෙසට බමුණේ කත දිගෑරලා පාරක් ගහනවා බලන්න ඔයි කියන්නේ ඇත්තද කියලා බලන්න සාරිපුත්‍ර සාහන්සේ වැදුන් නැතු වගේ ඉස්සරහට යනකොට ඒ ඒ වෙලාවේ පින්නපාත බෙදන්න ආපු අනිත් නාගරිකයන් දැකලා අර බමුණ වට කරගන්නවා වටකරන ඉවරනාට පස්සේ සාරිපුත්‍ර සාහන්සේ දැන් කපණ යනවා ඊට පස්සේ කියනවා අපි ලොකු අහමුදරන්න ගැව්වේ කියලා මේ මනසත් තර්ජනය කරනවා. ඒ මනස ඉස්සරහයි කරනවා. අනේ ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර සංසේක වෙනසක් වුණෙත් නැහැ. සාරිපුත්‍ර කියන මම සමාව දෙනවා. ඒතර බමුණ අහනවා කොහොම ස්වාමීන් දන්නේ ඔබ වහන්සේ මට සමාව දුන්නා නැද්ද කියලා හිතේ කහට තියනවාද කියලා. අපි ගෙදෙට හේට දාන්න වඩනවාද කියලා. සාරිපුත්‍ර දෙනවා වඩින්නම් කියලා. දැන් එතකොට වට වෙන කට්ටිය ඉන්නවා මේ මනුස්සයා මරන්න සාරිපුත්‍ර සංසේක හේට දායකයනේ. මරන්න විදියක් නැහැ. එමෙච්ච හිතා ගන්නවා ගේ වට කරලා සාරිපුත්‍ර සංසේක දන් දීලා ඉවර වෙච්ච ගමන් ගේට් කුඩු කරලා මරන්න ඕනේ. දැන් ඉන්න මොනවද තියෙන මූලධර්මවාදීව ඉන්නේ. ඒකම තමයි එදත් තිබිලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු කොහොම වට කරගෙන ඉන්නවා? සරි මිනිස්සු හිතන්නේ මේ බුදුහාර බණ අහන්න ඇවිල්ලා කියලා. නෑ ඉන්නේ සරුවචනාංශේ පිට වෙච්ච ගම මරන්න. ඊට පස්සේ සාරිපුත් සරුවචනේ සාරිපුත් සාංශේ. සාරිසාංශේ දාහනේ වළඳලා අර මංසය පාත්‍රේ දීලා අරගෙන ඉන්දිය කියන විහාරයට යනවා. ජයමසා පිටිපස්සෙන් පාත්‍රය යනවා. අර පිටිපස්සේ උන් ඇවිල්ලා එක එක කොනහනවා. තෝ තියලා වර දෙන්නම් තොට කීකයක් යනවා. ඉතින් සාරිපුත්‍රයන්සි පස්සෙන් බලන තමන්ගේම ගෝලියෝ ටික දැන් මේ බමුණට තර්ජනය කරනවා. ඊට පස්සේ ඌ ගැහුවේ උඹටද මටද කියලා. උඹලටද ගැහුවේ මටද ගැහුවේ. ඉතින් එතකොට දැන් මේ දායකයෝනේ කතා කරන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට එහෙනම් මම සමාව දීලා තියෙන්නේ. කරුණාකර බලලා ඉත්තකම්ම අර බමුණ අරසා ගන්නවා. තමන්න ගහපු බමුණ අරසා ගන්නවා. මොකද තරම්ම ලෝකේ දුස්සීලයි. ඒ වෙලාවේ සාරිපුත්‍ර සංසික අනුකම්පාව නොතිබුණා නම් එතකොට මේ බමුණට ඇති වෙන හැඟීම හිතන්න බෑනේ. ප්‍රඥාව කියන්නේ ඒකනේ. විමර්ශය සාරිපුත්‍ර සංසික අරසා කෙරුවේ නැත්තම් එනිසා ගුටි ගහන්න ගහන්න සාරිපුත්‍ර සංසිකනේ වෛර කරනවානේ බමුණන්. ඌත් අපාය යනවා. වැරදි අදහසක්. ඔය ප්‍රඥාව තියන්නේ නැහැ. උඹට ගහන්න බෑ මම උට සමාව දීලා තියෙන්නේ. උඹ නෙවෙයි උටිකයි මමනේ. කරුණාකර ඵලයක්. මෙන්න මේ වගේ දෙයක් අපි පුරුදු වෙලා තියෙනවා නම් ඒකට කියන්නේ හඳුන් කොටයකට කොටන්ට කොන්ට සුවඳ එනවා මිසක් හඳුන් කොටයට හානියක් වෙන්නේ නැහැ. අපි හිතන්නේ මොනේ මේ බමුණට දෙකක් උගන්වන්න ඕන. නිකම්ම නිකම් පිටින් පාත යන අහිංසක හාමුදුරන් දෙකක් ගැහුවා නම් උට ගහන්න ඕනේ. ඉතින් අර වෙච්චි කර්ම පැත්තක අලුතෙන් කර්ම රාශියක් රැස් කරනවා. ඒ නිසා මේ ප්‍රඥා ශික්ෂාවට එනකොට එහෙම නැත්නම් කියනවනම් ප්‍රඥා ස්කන්ධයට එනකොට නැත්නම් ප්‍රඥා ශාසනයට එනකොට අපේ ඇති වෙන මේ හික්මෙන ගතිය එහෙම නැත්නම් මෙලෙක් ගතිය එහෙම නැත්නම් අහිංසකකම කිසිම සාහිත්‍යයකට දාන්න බෑ කිසිම කෙනෙකුට හිතා ගන්නවත් බෑ ඒ නිසා ලියවිලා තියෙන සාහිත්‍යයේ තියෙන ඊට වැඩිය පහත් නවකතා හිතා බලා කරපු දේවල්. ඇති වුණා නම් ඒ ගතිය ගහට කොල්ටත් තේරෙනවා. සතා සර්පයාටත් තේරෙනවා. ඉතින් ඒක නිෂ්ඨාව කරගෙන පරමාර්ථ කරගෙන යන ගමනේදී හුරුවක් තමයි අපි කරන්නේ සීල ශික්ෂාවේදී. තව කෙනෙකුට කවදාකවත් හානියක් කරන්නේ තව කෙනෙකුට අහිතක් හිතන්නේ මේ පින් කරලා ලබාගත්ත මේ අතින් පයින් මං ආය කාටවත් හානියක් කරන්නේ බයක් දෙන්නේ නැහැ සූරකන්නේ නැහැ. ඉතින් සමාධි බණ්ඩ මෙන් කියලා කියනවා කාම මිත්‍යාචාර විතරක් නෙවෙයි කාම ඡන්දේ කියලා හිතේ තියෙන කාම සංඥාවත් මම මගේ කියාගන්නේ. ඊට පස්සේ මෙතෙන් එනකොට ඊටත් ගැඹුරට ගිහිල්ලා කාම අනුසයවත් අනුසය මට්ටමේ කාමයේ ආවත් මනාපමනාප පහල කරන නිසා මනාපමනාප පහල වෙන හැම තැනම සාපරාදී ගතියක් තියෙනවා. ඉතින් අපේ පුරාවට ජීවිතේ තියෙන මනාපමනාපනේ. අර කොහොඳයි මේක නරකයි අරක හරි මේක වැරදි කියන ඒකනේ අපි ආචාර ධර්ම කියලා කියන ඒකනේ අපි මේ සදාචාරය කියලා කියන ඒක නෙමෙයි ශිෂ්ටාචාරය කියලා කියන. එනිසා මේ ප්‍රඥා ශික්ෂාට එනකොට එයා ඒක දැකලා මේ හොඳ නරක ભેදේ නිසා හරි වැරදි ભેදේ නිසා හිත කොච්චරක් අසහනකාරී තත්ත්වපත් වෙනවද? මනාප දේ නොලැබීම සහ අමනාප දේ ලැබීම කියන ඉතින් දෙකටම සමහිත පානවා කිව්වහම මනාපමනාප දෙකටම සමහිත පානවා කිව්වහම ඒක නිකන් නෝන්ජල්කමක්. හරි වැරදි නොසලකීමක්, බීරියලියට වේනා ගායනාවක් කියලා තමයි සමාජයේ ජීවත් වෙනකොට තියෙන නිසා සමාජයත් එක්ක ප්‍රඥා ශික්ෂාව කතා කරන්න වෙලාවක් නැහැ. ප්‍රඥා ශික්ෂා කියන්නේ ඒකාන්තයෙන්ම මම දැන් මෙතන කියන උපමාන තුන යටතේ පමණමයි සිද්ධ වෙන්නේ. ප්‍රඥා ශික්ෂාවෙන් දෙන්නෙකුට සමකමක් නැත්තේ. අපි එතෙන් යනකන් සීලයට යනකොට නම් ඔක්කොට දෙන්නට මේකම රෙදි කච්චේ අරගෙන මේ බාපනහ දාගෙන බොහොම යාළු වෙලා කතා වෙලා එක බස් එකේ යන්න පුළුවන් කෝච්චියෙත් යන්න පුළුවන්. සමාධි වඩන වෙලාවෙදිත් අපිට එකම සමිතියේ ඉඳගෙන එකම භාවනා ශාලාවෙ ඉඳලා වඩනත් පුළුවන්. ප්‍රඥා ශික්ෂාවට එනකොට ඒ තමා විසින්ම ඒ තමන්ගේ තියෙන ඒ අනුසය කෙලස් මෙහෙමයි මෙහෙමයි කියලා දැනගෙන ඒවා මතු වෙනකොටම නැත්නම් අපි කියන්න පුළුවන් සමාධි ශික්ෂා කියන්නේ මතුවෙලා මෝරවුවට පස්සේ තමයි අපි ඒක භාවනා කරලා යටපත් කරන්නේ. ප්‍රඥා ශික්ෂාවේදීක මතුවෙනකොටම රාගයක් මතුණත්, ద్వේෂයක් මතුණත්, නිදිමතක් මතුණත් ඒක මතුවෙනකොටම දැක ගන්න කරන උත්සාහය හරියට රාගයට මනාප වෙලා කරන්න ඕනේ වැඩක්. ද්වේෂයට මනාප වෙලා කරන්න ඕනේ වැඩක්. මෝහයට මනාප වෙලා කරන්න ඕනේ වැඩක්. නැත්නම් කවදාකවත් අපිට මතුවෙච්ච රාගයට ද්වේෂ කරන මනුස්සයාට රාගේ මතුවෙන හැටි බලන තරම් ඉවසීමක් එන්නේ නැහැ. මතුවෙච්ච ද්වේෂයට ද්වේෂ කරන මනුස්සයාට ඒ ද්වේෂේ එන හැටි දැක ගන්න බෑ. මොකද එනකොටම හිත ව්‍යවුල් වෙලා ඉවරයි. හිත මෝහ වෙලා ඉවරයි. හිත මෝහණයටපත් වෙලා ඉවරයි. ඒකම මෝහයකින් නිදිමතකින් නොදැනීම කියන එකට වෛර කරන මනුස්සයාට ඒ කියන්නේ ඕන ප්‍රභවයෙන්ද කියලා බලන්න බෑ. ඒ නිසා ඒවා කෙලෙස් උනාට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා තියෙනවා කෙලස් උනාට ඒ කෙලස් නැත නීවරණ උනාට ප්‍රඥා ශික්ෂාට ගියාම ඒ වඩා ධර්ම කියන නම සඳහන් කරනවා අපි නීවරණ ධර්ම බවටපත් වෙනවා ඒ නීවරණත් ආස්වාසේ මුල දකින්නාසේ නැත්නම් ආස්වාසේ දැකලා ආස්වාසේ මුල දකින්නාසේ රාගය කියන එක දැකලා ඒකට වෛර කරන වෙනුවට මේක මේ රාගයේ බාටපත් වෙන්න මේ දැනෙන රාගයේ බාටපත් වෙන්න ඇඟින රාගේ බාටපත් වෙන ඉස්සලා මොන ක්‍රමයකද මෙයා මෙතෙන්ට ආවේ කියලා බලන්න. කොහොම ඉඳලාද මේ රාගේ රාගයක් බව දැනගන්න මට්ටමට ආවේ. එතකොට බලනකොට පේනවා ඊට ඉස්සලා ආකාරයක් මේක තිබිලා තියෙනවා සියුම් ආකාරයක්. ඒ ආකාරයේ ගොරෝසු වුණාට පස්සේ තමයි මේක රාගය කියලා නම් කරන්නේ අපි. නම් කරන්න ඉස්සලා මේකට තිබිලා තියෙන මොකද්ද? සියුම් අවස්ථාවක්. ද්වේෂය ද්වේෂේ බව දැනගන්න ඉස්සෙල්ලා අහින් ආතෙන් ගෙඩියන වගේ ගහින් ගෙඩියන වගේ නෑ. එහෙම ඊට වැවෙන්නේ. නිදිමතත් මෝහයත් ඒ මට්ටමටපත් වෙන්නේ ඉස්සෙල්ලා ඒක දැක ගන්න පුළුවන්. ඒ කියනවා ගහ වැවුනොත් පොරවක් ඕනේ කපන්න. රිකිල්ල ගාලේ අත්නියපොත්තෙන් කඩලා දාන්න. ආන්නේ විදිහට මේ ප්‍රඥා ශික්ෂාවේදී තියෙන මුලට ඇදීම කියලා මේකට කියන්නේ. දෙයක් මේරුවාට පස්සේ පාලනය කරන්න බෑ. අපි ඒකට යට වෙනවා. ඒක නිසා මෝරණකම් ඉඳීම ප්‍රමාදේ කියලා කියනවා. අප්‍රමාදේ කියලා කියෝ මෝරණ්ඩ ඉස්සර වෙලා මේ මෝරණ ක්‍රියාවලියේ ඔය අද දකින්න தത്വෙට ඉස්සලා ස්වභාවේ ප්‍රාග් ස්වභාවේ නැත්නම් කලල ස්වභාවේ ඒකේ මූලේ දැක ගන්න ගන්න උත්සාහයට අපි යෝනිසෝ මනසිකාර කියලා කියනවා. ඒ ඒ මානසිකාරය අපි යොමු කරන යෝනියටමයි. යෝනිය කියලා කියන්නේ උප්පත්ති ස්ථාන. ඒක ඉතින් කැත වචනයක් හින්දා යෝනිය කියලා කියන්නේ ශ්‍රී ලිංගෙට. ඒක නිසා පසුකාලීන ආචාර්යෝ ටිකක් පැකිලා වගේ මේ යෝනි කියන වචනේ ප්‍රඥාවට දාලා තිනවා. ප්‍රඥා කියන වචනට දාලා තිනවා. නමුත් මෙතෙන්දි කියන්නේ යමක් හට ගන්න තැන බලන්න. හට ගන්න තැන බලනකොට කිසිම දෙයක් දරුණු නෑ. කිසිම තැනක් කැතත් නෑ. ඒ ස්වභාවය. මේක හටගත්තට පස්සේ තමයි ආලවට්ටම් දාලා ඔපමට්ටම් කරලා යම් මට්ටමකට ගියාට පස්සේ තමයි යෝක රාග අරමුණක්, ද්වේෂ අරමුණක් වෙන්නේ. ඒ නිසා මේ මුලට ඇදීම මේ යෝනිසෝ මනසිකාරය ඕනෙම සංකල්පයකට ඕනෙම රූප කර්මස්ථානට ඕනේ අරමුණකට දැම්මොත් මුල දැකපු කෙනා මැද දකින්න කොටත් මුල නොදැක මැද දකින්න කොටත් මහ පුදුමාකාර වෙනසක් තියෙනවා. යම් කිසි කෙනෙක් මුල ඉඳලාම දැක දැක දැක දැක එයා ලොකු වෙනවා දකින්න කොටත් ලොකු කෙනෙක් දකින්න කොටයි ලොකු වෙනසක් තියෙන නිසා කොයි කොයි ජනාධිපති වුණත් අම්මට තාම පොඩි පුතා තමයි. මොකද අම්මා දැකලා තිනවා වදන වෙලාවේ මේක කිරි ඉල්ලලා හඬපු හැටි, හුජ්ජ කරගත්ත හැටි, කක්ක කරගත්ත හැටි. ඒකට ජනාධිපති නෙමෙයි. ඊට පස්සේ මේක ජනාධිපති වුණත් අම්මට පොඩි එකා තමයි. ඒ මොකද අම්මා මුලේ ඉඳලා දැකපු නිසා. අපි දකින්නකොට සැලුට් ගහගෙන දොරවල් හතක් අරගෙන මුරකාවල් දාගෙන අපි යන්න ඕන මිනිහා ගාඩ. අපි යනකොට බයයි තමයි හැසිරෙන්නේ. අම්මා බය නෑ. අඟුලිමාල් 999ක් මරුවට පස්සෙත් අම්මට දුන මොන කරදරද මේකට දෙයක් කතා කරලා යන්න ඕන කියලා අම්මා ගියා. අඟුලිමාල හම්බෙන්නේ. මොකද අම්මා දන්නවා ඉතින්. හැබැයි අඟුලිමාල හිටියා අම්මාවත් මරන්න. ඒක බුදුහාමුදුරුවෝ දැනගත්තා මේ මනස ආනන්තරී අකුසල කර්මයකට වැටෙනවා. අම්මට ඉස්සෙල්ලා මම ගියොත් මාවත් මරන්න එනවා. මම මයිත් එක සෙල්ලම් කරන්න බෑ යාට. ඒක බුදුරජාණන්සේ දාන්න. ඒක නමුත් අම්මා බය නැහැ. එතකොට කොසල් රජුරන්ගේ 1000ක සෙනකත් වෙවුලනවලු අඟුලිමාල කියනවල අම්මා බය නැහැ. ආහන්නේ වගේ ඕනෙම කෙලෙසක මේ ඉතින් කෙලෙස් වල මුල බලන්න බෑ ආනාපානෙ මුල බලනවා වගේ රූප ධර්මයක මොන බලනවා වගේ මේ සිද්ධිය දන්නේ නැත්තම්. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ වැඩේට ආයුධ සකස් කරන්න යුද්ධයට කලින් ආයුධ සකස් කරනවා වගේ මොන අරමුණක් අරගෙනද අපි බණ භාවනා කරන්නේ? ඒ අරමුණ ඉස්සල්ලාම සමත නැත්නම් සමාධි ස්කන්ධය හරහා නිතර නිතර මතුවෙන බවට වග බලා ගන්න. නැවත නැවතත් ඒක මතුවෙන බවට වග බලා ගන්නවා. ඒ අරමුණ එකම වෙන්න පුළුවන්. නැත්නම් අලුත් විගින එකක් වෙන්න පුළුවන්. ඒ බවටපත් කිරීම තමයි අපි ඒකාග්‍රතාවයෙන් කරන්නේ. ඒක හරියට කියනවා කාන්තාවන්ගේ නිදර්ශනයක් කියනවනම් අපි එම්බ්‍රොයිඩර් කරන්න ඕන නම් එරිදි කෑල්ල රාමු දෙකකට දාලා හිර කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි මැතිම එම්බ්‍රොයිඩර් කරන්න පුළුවන්. අතින් කරන්නත් ඒ නිසා එරිදි කෑල්ල හිර කරගත්තේ නැතුව එම්බ්‍රොයිඩර් රාමුවට දාලා හිර කරගත්තේ නැතුව එම්බ්‍රොයිඩර් කරන්න බෑ. ඒ වගේ පිරිමික පැත්තේ කිව්වොත් එහෙම යකඩයක් කපන්න ලේත් මැෂින් එකට යකඩ හිර කරලා තමයි කට්ට තිබ්බට පස්සේ ගානට පොට කැපෙන්නේ. ඒ නිසා යකඩේට හිර කර ගැනීම විතක්කේ නම් ඊට පස්සේ තමයි ਵਿਚාරේ දාලා අපිට බලන්න පුළුවන් වෙන්නේ. එන්නේ වගේ තමන් මේ බලන නැත්නම් මහන රෙදි කෑල්ල එතන මේ යකඩ කපන යකඩ කෑල්ල ඒ හිර කර ගැනීම තමයි මේ ඒකාග්‍රත භාවයෙන් ඒකෝදි භාවයෙන් එහෙම නැත්නම් තමන්ගේ පාන්නේ අතට ගන්න ඕනේ. අරගත්තට පස්සේ තමයි ඒක අපිට ඕනේ ඕනේ විදිහට හරියට හරවන්න පුළුවන්. නමුත් ඒක දුවද්දී කරන්න බෑ. ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා අපිට පිත්තල මල් පෝච්චයක්, තම් පිත්තල පඩික්කමක් මදින්න ඕන නම් අපි එක අතින් හයියට පොළොවේ තියලා හිර කරගෙන තමයි අනික් අතින් මදින්න පුළුවන්. ඒකේ හෙල්ලෙද්දී මදින්න බෑ. බිම තියලා පිටතල වඩිකමත් එහාට මැඩ යද්දී අපි මොන જાති දාලා මැද්දත් මැදෙන්නේ නැහැ. මේ දෙක දඟලනවා. ඒක නිසා ඒක බෙල්ල හිර වෙන්න අල්ලන්න ඕනේ. ඒ ඒ ඇල්ලිල්ල තමයි සමතෙක් කරලා දෙන්නේ. පුඩිය කියලා කියනවා මේකට. පුඩිය ඇල්ලුවට පස්සේ පීරි ගන්න පුළුවන්, මදින්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ උප්පිඩ කපනකොට, ගොයන් කපනකොට ඉස්සලා උප්පිඩ අතින් අල්ල ගන්නවා, දෑකැත්තෙන් කපනවා. ආයෙ උප්පිඩක් අල්ල ගන්නවා, දෑපැත්තෙන් කපනවා. ආන්නේ විදිහට මේ සමතෙන් අරමුණ අහුවෙලා නැතුව ඒක විනිවිදින්න හැදුවොත් එහෙනම් ඉතින් කට්ට කඩා ගන්න එක තමයි වෙන්නේ. ඩ්‍රිල් කට්ටක් බස්සන්න ඕනේ නම් ඉතල පොන්චිය තියලා හිල තියලා ඊට පස්සේ කට්ට අල්ලනකම් උදේට පట్టල වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් කට්ට කඩලා යනවා. අල්ලන්නේ නැති වෙන්න ඒකට අවුලව ගන්නවා කියලා එකක් තියෙනවා. කට්ට අවුලව ගන්න ඕනේ. ඕනේ වැඩකට අවුලව ගන්න. ආන්න ඒක තමයි සමතෙන් කරන්නේ. දැන් අවුලව ගත්තට පස්සේ අමුඩේ ලියලා වෙන වැඩකට ගියාම මොකද වෙන්නේ? ඉදි වැඩක් නැහැ. මිච්චර අමාරු කරලා අවුල ගත්තට පස්සේ පැත්තක දාලා යනවා යන්නේ. ඉතින් ඔය ගිහි භාවනාද වෙන්නේ ඒක තමයි. හැමදාම හොද හොද මඩේ දාන. මේ දැන් පුඩි අහුවෙලා තියෙන. දැන් මේ වෙලාවේ බර දාන්න ඕනේ. මේක වැඩේ කරගන්න ඕනේ කියන එක මතක නැහැ. ඔක්කොම හරි ගියාට පස්සේ අතහැර දාලා යනවා. ඉතින් ඒක නිසා කොච්චර කාලයක් ඇයිද තේරුම් ගන්න මම මෙතෙක් වෙනකම් මේ මේ පුඩිය හදාගන්න. මේ මේ එකලස හදාගෙන කොච්චර නැටුවද දැන් මේක අතහැරලා දාලා යනවයි කියලා කියන්නේ ඉතින් එහා පැත්තේ ගිය කෙනාටත් <laughs> ගෑවෙනවා අයියෝ මේ මිනිස්සු කරන වැඩ මෙච්චර ලස්සන මේක සුද්ධ කරලා දාලා අතහැරලා දාලා යනවා. ඉතින් ප්‍රඥාව තියෙන මනුස්සයා දන්නවා මෙතෙක් මේ කරගත්ත එකේ ඉදිරි තල්ලුව තමයි මේකට කරන ගෞරවය. මේකට කරන ආදරය. ඒ නිසා වෙන ඕනම දෙයක් අප කරලා මේ වැඩේ ඉවර කරපන්. ඉවර කරනකොට පස්සේ වෙන වැඩ කරතයි. ඉතින් අපි ලහසකුත් එකක් නිදහස කරනු කියනවා. බෑ බෑ ඕක කරන්න ඉස්සලා අර්ග කරන්න තියෙනවා, මේක කරන්න තියෙනවා, ආර්යගේ සුභසිද්ධිය බලන්න තියෙනවා, අතීතය බලන්න තියෙනවා කියලා. ඒ කාරණාව දිහා බලනකොට දොස් කියලාත් බෑ. හැටිමයි. ඒක තමයි අපේ තියෙන ප්‍රඥාවක්, කල්පනාවක්, දැනුමක් තියෙනවා නම් මේ බාධාවක්මයි කරන්නේ. වෙන මොකක්වත් කරන්න බෑ. අර වැඩ මේ දක්ෂකම් මේ යුතුයකම් මේ අනම්මනම් කියලා මේ වෙලාවට ඒ අහුවෙච්ච පුඩි අහුවෙච්චලා සෙන්ටර් කරගත්ත වෙලාවේදී මේ වැඩේ කරන මිසක්කා ඒක යට බහැට ඇදලා දැම්මට පස්සේ ඉතින් කාටවත් ඒ වැරද්ද හරි ගස්සන්න බෑ ආයෙත් මුල කෙදලා ඇස්ටෙන්න ඕන. ඉතින් ඒක නිසා යම් වෙලාවක අරමුණ මැද දකින්න ස්වභාවයට භාවනාව හදාගත්තා නම් නැත්නම් මට ආස්වාස් ප්‍රසවාස 10ක් 15ක් 20ක් හදාගත්තා නම් ඒ යෝගාවචර දැනගන්න ඕනේ දැන් ඉතින් මුණට මුණ දාලා තියෙන්නේ. දැන් පොඩි අහුවෙලා තියෙන්නේ. මට පුළුවන්ද මේ පේන්නේ මැද විතරයි කියලා ආය අප්‍රමාදය ප්‍රමාදයෙන් බාධා කරන්නේ නැතුව පුළුවන් තරම් ලඟ වෙලා බලන්න. ඒ ලඟ වෙලා බලන එකට අපි අපි කියනවා සමහරලාට අරමුණේ මුලත් එක්ක බලනවායි කියලා. අරමුණේ මුලත් එක්ක බලන්ට ආවට ගියාට බෑ. පෙරහැරේ යන්න ඉස්සෙල්ලම කල්ැතුව ගිහිල්ලා වහන්දියක් අල්ලගෙන ඉඳගෙන ඉන්න ඕනේ. පෙරහැර එනවත් එක්ක නටන්න බලන්න බෑ අපට. ඒ නිසා කල්ැතුව ගිහිල්ලා ඒ තැනක් අල්ලගෙන එතනින් පෙරහැර යනකොට නම් අන්න අපිට බලන්න පුළුවන් මේ පෙරහැර මෙල මේ මැද මේ අග කියලා. ඒ වගේම කියනවා ආරක්ෂාවක් පිණිස කාවල්කාරෙක් අපි ආයතනයකට දැම්මනම් ඒ වටේට වැටක් ගහලා ඒක තැනක විතරක් යන්නේ නුදුරක් හදලා. එතන අපි කාවල් කාමරයක් හදනවා ආරක්ෂක මැදිරියක් හදන එකල කියනවා මේ ආරක්ෂක සේබලෙපත් කරලා කියනවා මෙතේ යන්නේ ඔක්කොම ලකුණු කරගන්න, එනේ ඔක්කොම ලකුණු කරගන්න කියලා. ඒ වගේ තමයි සති. අපි සතිය දොරටුවක දොරටු පාලෙක් වගේ පිටවල කියන මේකට එන ඔක්කොම ලකුණු කරන්න යන ඔක්කොම ලකුණු කරන්න කියලා. ඉතින් ඒ මේ පෙරහැරක් යනවා නම් ඒ දැන් ওই පෙරහැර කත ගහගෙන බෙර ගහගෙන එනකොට ඒ මනුස්සයා කියනවා පෙරහැර ඇතුළුනේ මේ වෙලාවේ. මැද මේ වෙලාවේ. ඉවරුනේ රන්දෝලි අරගෙන ගියේ මේ වෙලාවේ කියලා ලියන්න පුළුවන්. ඉතින් යම් වෙලාවක ඒ මනුස්සයා පෙරහැර ඇතුළේනොත් එක්කම පෙරහැරත් එක්ක ඇතුළට ගියොත් මුරකාවල් කාමරේ අනතුරුදායකයි අර අනාරක්ෂිතයි. එයා පෙරහැර ගියාට එයා එතන ඉන්න ඕන. ඊට පස්සේ මැද ගියාට එයා ලකුණක් තියාගත්තට එයා දඟලන්න බෑ. ඊට පස්සේ අග යනකම් ඉන්න ඕනේ. ඒ නිසා ආස්වාසිය පටන් ගත්තට පස්සේ නහය අල්ලලා ඊට පස්සේ බඩට ගිහිලා පල්ලෙහාට ගිහිලා ආයතුරට එන්න හදන මිනිහා නැත්නම් ඒ යෝගාවචරයා හරියට පෙරහැර එනකොට පෙරහැරත් එක්ක ඇතුළට යන කෙනෙක් වගේ. එතකොට දොරටුව අනාරක්ෂිතයි. එයා දොරටුවේ ඉන්න ඕනේ. දැන් මේ යන පෙරහැර දිහා බලන්න ඕනේ. ඒ නිසා තමයි ස්ථානගත වෙන්න ඕනේ. Taman ඒකාග්‍ර වෙන්න ඕනේ. ඒකෝදි භාවයට යන පෙරහැරට යන්න නටනට යන්න ආරින්න. ඊට පස්සේ මැද දැක්ක අග දැක්ක කිනොට එයාට එක සම්සිද්ධියක වැටක් මුලමැද අග දැක් ගන්න පුළුවන්. ඒක මේ පෙරහැර දැක්ක කියන කතාවට වැඩිය තව ටිකක් සමීපව ආසන්න උත්සන්නව කරන්න ඕන වැඩක්. ඒ නිසා භාවනා කරපු නැති කෙනාට ආස්වාද ප්‍රසවාසයේ දැකීමත් ලොකු දෙයක්. දැක්කට පස්සේ ඒ එක එක ආස්වාසිය ලැබෙන ලැබෙන වෙලාවක නැත්නම් හොඳට පටල වුණාට පස්සේ මේකට වඩා ප්‍රමාදී වෙලා වඩා මුල දැක්කන්නාසුළු හිටියොත් ඒ යෝගාවචරයට නිකන් ගිලා බැස්මක්, කිඳා බැස්මක්, নিমগ্ন වීමක්, පටල වීමක් පදියම් වීමක් මුල් බැස ගැනීමක් හොඳට තේරෙනවා. ඒ තේරෙන්නේ කොහොමද? අරමුණේ වැඩි විස්තර තේරෙන්න පටන් ගන්නවා. අරමුණේ වැඩි සටහන් ආකාර පරිණාම තේරෙන්න පටන් ගන්නවා. ඉතී යෝගාචරයේ ලැබෙන විස්තර ටික උකහා ගන්නාසුළු උපුටා ගන්නාසුළු උද්දෘත කර ගන්නාසුළු නොවේන අවසානයේ ඉවරනාට පස්සේ යෝගාවචරයට ඒක විස්තර කරගන්න බැරි වෙනවා. ඒ නිසා කල්යතුම කියනවා අරමුණ මූණට මූණ දාලා එනකන් සාමාන්‍ය ක්‍රමයට කරලා මූණ මූණට ආවට පස්සේ ඒක පුළුවන්තරම් සමීප වෙලා බලන්න. ඒ බලනකොට අරමුණේ මුලැමැදාක බලන බලන්න බැරි තරම් දැන් මේ හතර පස්වෙනි දවසේ භාවනා කරනකොට අරමුණ වහම සීඝ්‍ර නැති වෙලා යනවා. දැක ගන්න බැරි තරම් ඉක්මනට ඉඳ ගන්නකොටම සිුම් වෙලා තියෙන. ඒ කියන්නේ අර කලින් කරපු භාවනාවේ ගැම්ම නිසා තමයි එහෙම වෙන්නේ. නිසා ඒ වගේ වෙලාවට හිමීට හුස්ම දාලා මුලමඳක බලන්න යන්න එපා. හුස්ම කෘත්‍රිම කරගන්න යන්න එපා. නමුත් එතකොට තේරෙයි මේ එක හුස්මක් ඇතුලේ නැත්නම් ආශ්වාසයක් ඇතුලේ ආශ්වාස කෙල කෝටි ගණක් තියෙනවා. ඒ පළවෙනි ආශ්වාසය නැත්නම් ආශ්වාසය කියන මුලුල්ලේ ක්‍රියාවලිය මුලයි ක්‍රියාවලියේ මැදයි ක්‍රියාවලිය අගයි කියන වගේම අර පුංචි පුංචි පුංචි කැඩි කැඩි යන ආස්වාසවලත් අර වාගෙම මුල මැදගත් තියෙනවා. ඒවත් දැක ගන්න නම් තාම සමීපව බලන්න ඕනේ. ඒක හරියට කියනවා නම් ටෙලිවිෂන් එකක් දිහා ප්‍රෝග්‍රෑම් එකක් නැති වෙලාවක හෝ හොඳට ફોකස් නැතිලා තිත්තටන වෙලාවක් බලන්න හිටියොත් අපිට පේන්න පටන් ගන්නවා මේක බලුවමනයක් වාගේ ගොජ්ජ දම දම ගොජ්ජ දම දම තිත් වැටි වැටි වැටි වැටි වැටි වැටි ඉන්නවා. ඉතින් ඒක දිහා බලනකොට මේ ටෙලිවිෂන් එක පටන් ගත්ත වෙලාව බලන එක නෙමෙයි අර මතුවෙන එක තිතක පටන් ගන්නම බලන්න පුළුවන්. ඒ එක තිතක් කවදාකවත් ළඟ තියෙන තිතක් එක්ක හැප්පෙන්නේ නැහැ. කද්දාවත් නැහැ. මේ කෙල කෝටි ගණන් තිත් ආවට මේ එක තිතකට ස්වාධීන පටන් ගන්නමත් තියෙනවා ස්වාධීන මේරීමක් තියෙනවා ස්වාධීන නැතිවීමක් තියෙනවා ඒක ළඟ කෙල කෝටි ගණක් තිත් තිබුණයි කියලා මේ තිතේ සංස්කාර ස්වභාවය මේ හට ගන්නවා මේ පවතිනවා මේ නැති වෙනවා කියන එක තිත් ගන්න වැඩි වුණාට මොකුත් වෙන්නේ. ඒ වගේම එතනම මේක ගිය ගමන්ම තව හිතක් එනවා. මේ ඇති වෙච්ච තිතයි ඒ තිතයි අතර අනිවාර්යම කාලපරතරයක් තියෙනවා. නැත්තම් අරකින් මේක වෙන් කළ දැක් ගන්න බෑ. ඒ නිසා මේ මුළු එක දිහා බලන ඉන්නකොට තියෙන්නේ කම්මැලිකම. මහා නීරස ගතියක්. මේක මේ ඔන්න කෙල්ලයි කොල්ලයි මල් ගහ වටේ යන ගමන් දුෂ්ටයා බලා ඉන්නකොට නම් පිච්චර් එකක් තියෙනවනේ දැන්. දැන් කොල්ලත් නැහැ කෙල්ලත් නැහැ තිත් පේනකොට ටෙලිවිෂන් එක උස්සලා පොළවේ ගහන්න හිතෙනවා. භාවනා කරන එකනටත් ඔය බලන බලන අරමුණ අන්තිමට වගේ කුඩු කුඩු කුඩු වෙන්න පටන් ගන්නවා. කුඩු කුඩු වෙනකොට කතන්දරේ පේන්නේ නැහැ. කතන්දරයක් නැහැ. ඒ හැම අරමුණේම තියෙන පොදු ලක්ෂණමත් වෙනවා. ඒකට බිඳි බිඳි යනවා. සුණු සුණු වෙනවා. කුඩු කුඩු වෙනවා. ඒ කුඩු කුඩු වෙනකොටත් එක්කම යෝගාචරමේ ප්‍රඥාව කියන ආයුධේ විදින්න බැරි එකට සමස්තය කෙරේ කම්මැලිකමක් එනවා. සමස්තය කෙරේ නීරසකමක් එනවා. සමස්තය කෙරේ ඒකාකාරී ගතියක් එනවා. ඉතින් යෝගාචරයට දන්නේම නැහැ මුවත මොට්ට වෙනවා. යෝගාචරය දන්නේම නැහැ සලුකසා දාලා නැගිටලා යනවා. හරි කම්මැලි මොනවාක්වත් නැහැ භාවනා එකතැනම නතරලා තියෙනවා කියලා. ඉතින් යෝගාචරයේ පෙන්නන සුනුවල ඒ අංශු වල එක අංශුවකට හිත යොදලා මේ එක අංශුවක් වෙනම හට ගන්නවා. වෙනමම විපරිණාමයටපත්ලා වෙනම නැති වෙනවා. ඒත් එක්ක මෙතන තව අංශුවක් හට ගන්නවා. නමුත් මේ අංශුවයි අර අංශුව අතර ගැටුමකුත් නැහැ. කාලේ කවදාකවත් වෙනසක් නැහැ. හැම තැනම පරිච්ඡින්න අවකාශයක් තියෙනවා. ඒක දිහා බලනකොට යෝගාවචරයට ඉස්සර නම් මේ එක එක අංශු වල පුද්ගලික ලක්ෂණ පේනවනේ දැන් ඔක්කොම පේන මේ හැම එකක්ම මතුවෙන්නේ නැති වෙන්නයි හැම එකක්ම මතුවෙන්නේ නැති වෙන්න ශීඝ්‍ර මතුවීමක් තියෙනවා ශීඝ්‍ර නැතිවීමක් වෙනවා අංශුව වෙන්කල් අඳුරන්න ඉස්සෙල්ලා අංශුව නැතිලා මේකට අපේ භාෂාවේ කියන්නේ අරමුණු කරන්න ඉස්සෙල්ලා අරමුණ නැතිලා නිමිත්තක් ගන්න ඉස්සෙල්ලා අනිමිත්තකරණය වෙනවා සංඥාවක් දාලා නම් කරන්න ඉස්සර වෙලා නැතිලා යනවා එතකොට යෝගාවචරය බංකොලොත් භාවයකටපත් වෙනවා. නිකන් ගඟට ඉනි කපනවා වගේ පේනවා. මේක යෝගාවචරයගේ ප්‍රඥා ස්කන්ධයේ ප්‍රඥා මේ ශික්ෂාවේ විශාල ජයග්‍රහණය. ඒක සරුවච්චන් වහන්සේ සඳහන් කරලා තියෙන දැන් වෙනද රසවත්ව බලපු දේ දැන් නීරස වෙන්න පටන් ගත්තයි කියලා කියන්නේ රාග කරපු දේ විරාගෙ මතුවෙන්න පටන් ගන්නක් තියෙනවා. ඉතින් මේ විරාගෝ තෙට්ටෝ ධම්මාණං කියලා බුදුහාමුදුර කියන මේ මතුවෙන විරාගයේ ධර්මවලින් තියෙන ශ්‍රේෂ්ඨම ධර්ම. මොකද අනේ හැම එකටම ආශා කරන්නේ අපි. දැන් ආශා කරන්න බෑ මොකද හැම එකම නිකන් හැඳි ගෑවිලා ගිහිල්ලා. හැම එකම ගොජියක් බාටපත් වෙලා. හැම එකක්ම සුනුසුනු වෙලා. හැම එකක්ම ඔද්දල් වෙලා මේකට බුදුරජාණන්සේ පාවිච්චි කරන වචනේ සම්තතිය කියලා. ඔහේ යනවා ගන්නවා ගන්නවා ගන්නවා ගන්නවා ඉවරයක් නැති තරමට පේනවා. අන්න එහෙම බලනකොට ඇති වෙන මේ නීරසකම තබා මේ එක එක අංශෝක ඇති වෙන තියෙන බලනවා කියන එක අද තියෙන ලෝකේ දෙන කුශාග්‍රම බුද්ධිමතේකට තරක් කරන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් මෝඩයට බුබ්බඩයට කම්මැලියට ලක්ෂිකුත් එකක් නිදහසට කරුණු තියෙනවා. හරිම කම්මැලි නීරසයි එපා වෙනවා කොච්චර බැලුවත් ඉවරයක් නැහැ කියලා එයා ඒකත් එක්ක කනපින්දම් ගහනවා. දක්ෂ යෝගාවචර දැනගන්න මේ සීල ස්කන්ධයේ ආනිසංස නිසයි මේක වෙන්නේ සමාධි ස්කන්ධයේ ආනිසංස නිසයි මේක වෙන්නේ දැන් ආස්වාද ප්‍රසආද දෙක අතර වෙනසක් නැහැ හැබැයි මෙතන කම්පන චංචල වේගයක් තියෙනවා ඒ කම්පන චංචල වේගයේ පුංචි පුංචි සෑම අංශුවකම සමස්තී ලකුණු පේනවා ඇතිවීමක් පේනවා නැතිවීමක් පේනවා අතරමැද විපරිණාමයක් පේනවා ඉතින් මේකයි මේ බුදුහාමුදුරුවෝ මේ තාම ගැඹුරෙන් අනිත්‍ය කියලා පෙන්වුවේ කියනවා වෙනුවට නැද්දකින් විතරක් කියලා පැත්තක දමල ගහලා යන ප්‍රදේශය භාවනා කරන්නන්ගෙන් 99.9ක් විතර වෙනවා. එයාට තේරෙන්නේ නැහැ මෙච්චර අමාරුවෙන් හදාගත්ත මේ විරාගේ විරංජනීය කියලත් මේ කියන විරජ්‍යති කියලත් තියෙනවා. විරාගය කියලත් කියනවා. නිරෝධය කියලත් කියනවා. මේක දිහා පුළුවන් තරම් වෙලා බලාන ඉඳලා මේක මේ මගේ දෙයක් නෙමෙයි මේක ධර්මතාවයක්. මේක චිත්ත නියාමයක්. මේක මායාවට කරන්න දෙන්නත් මේක එපා කරවීම හරහා. තණ්හාව තමයි සංසාරයට බඳින්නේ. දැන් මේ නිවන් මාර්ගය. ඒ නිසා මේ මේ එපා වෙන ගතිය උපේපු දෙයක් කියලා. ධර්මලාභයක් කියලා. ප්‍රඥා ස්කන්ධය කියලා. ප්‍රඥා ශික්ෂාව කියලා. මේක නිසා බලන්ටයි තපස කියන්නේ කියලා. මේකටයි මහානකම කියන්නේ කියලා. මේකටයි Brahmacharya කියන්නේ කියලා මේකටයි බුදුහා සමාන වෙනවයි කියලා කියන්නේ කියලා මේක දිහා බලාන ඉන්න කවදාකවත් පිට කෙනෙකුට බලපෑමක් කරන්න බෑ. උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේත් උත්සාහ කරනවා. සාර්ථක සංසෙත් උත්සාහ කරනවා. උත්සාහ කරාට තමන්ගේම කර්ම ගෙවෙන්න ඕනේ. තමන්ටම ඥානෙ මොහු කරන්න ඕනේ. අපි මෙච්චර කල් භාවනාවේදී මේ ඒකාකාරී නීරසයි කම්මැලි එපා වෙනවයි කියලා දමලා ගහලා ගියාද? නමුත් ඒක ආවේ මේ සීල ශික්ෂාව නිසානේ. මේක මට ලැබුණේ සමාධි ශික්ෂාව නිසානේ. මේ මැත්තේ මේක ප්‍රඥා ශික්ෂාවක් වෙන්න නම් ප්‍රඥා ස්කන්ධයක් වෙන්න නම් මේ සමස්තයේ තියෙන මේ සන්තතියේ තියෙන පුළුවන් නම් අංශුවක් අරගෙන වෙන් කරලා ඒ අංශුවේ තියෙන අර සමස්තයේ නියෝජනය කරන එක වෙනම හට ගැනීමක් තියෙනවා. වෙනම විපරිණාමයකටපත් වෙන වෙනම නැතිවීමක් තියෙනවා. මේක දැක්කනම් එයාට මුළු විශ්වයේම තියෙන හැම රූප ද්‍රව්‍යයකම තියෙන ක්‍රියාවලිය ඔච්චරයි. ඒක සාරවඥතා ඥානෙට බොහෝම කිට්ටුයි. කොයි එක බැලුවත් ඔච්චරයි. ගුලිය පිටින් ඈත තියා බලනකොට නම් මේ ගෑණි මේ පිරිමි මේ හොඳයි මේ නරකයි මේ කහ පාට මේ නිල් පාට කියලා নানা ප්‍රකාර වර්ණ ભેද තිබුණට මේ පුංචි අංශු වශයෙන් බැලුවොත් කැටිති වශයෙන් බැලුවොත් එහෙම නැත්නම් අණු පරමාණු වශයෙන් බැලුවොත් ඒ එක අණු පරමාණුවක්වත් දන්නේ නැහැ මං ඉන්නේ ගෑණියෙක්ගේද මිනිහෙක්ගේද කියලා. ඒක අරරාණුවකවත් නැහැ අවශ්‍යතාවයක් කාටවත් දුක දෙන්න ඕ සැප දෙන්න. ඒක පරමාර්ථයක් ඒ අණුක කිසිම පරමාර්ථයක් නැහැ මනාප වෙන්න අමනාප වෙන්න. ඒකකවත් නැහැ ඉස්සර පස්සර කියලා එකක්. සනාතන සම්තතියත්තේ. ඉතින් අපි මේ සම්තතියට කියන द्वේෂය නිසා අපි අංශුවක අංශුක බලන වෙනකොට කැටිත්තක් එකතු කරලා බලනකොට අපි ඒකට ඝණය කියලා කියනවා. ඉතින් ඝන සංඥාවේ තමයි සම්මුතිය පිහිටලා තියෙන්නේ. ඝන සංඥාව තමයි ගෑණි ඉන්නේ. ඝන සංඥාව පිරිමි ඉන්නේ. ඝන සංඥාව තමයි වැඩිමාල්ලෝ, බාලයෝ. දන්නේ නැත්තෝ, නොදන්නේ නැත්තෝ, උගත් නැත්තෝ, නැති නැත්තෝ කියලා. ඉතින් අර ඝන සංඥාව අතහැරලා කලාප සංඥාවට හෝ ඒ අංශු වශයෙන් එන සංඥාවට ක්ෂණ මාත්‍ර වශයෙන් දකින්නකොට අර උගත්කම් ටික පොඩ්ඩකට බිම තියන්න. තමන්ගේ නම්බුණාවකම් ඔක්කොමකම් පොඩ්ඩකට බිම තියන්න වෙනවා. අපි ඒක බිම තියන්නේ මරණ වේලාවේදී විතරයි. ගණංකාරකම් හයිය තියෙනකම් ආඩම්බරකම් සල්ලි තියෙනකම් තවත් මොකද්දෝ කන් තියනවා නිලේ තියෙනකම් මට මතක නෑ මේ ඔක්කොම කම් මෙලවින් යනකම් තමයි දැන් මරණය එන්නේ ඉස්සලා දැන් මේ යෝගාවචරය ඒක කල්ැතුව කියනවා මේ ඕනෙම වස්තුවක තියෙන ඊටාම කුඩා අංශුව ඔය කන් ඔක්කොම නෑ ගණංකාරකම් ආඩම්බරකම් නම්බුකාරකම් මොකක්වත් නෑ ගෑනු පිරිමිත් නෑ සමාධිය සතිය නැති වෙච්ච ගමන් ආය ගෑණියක් එනවා ආය පිරිමියෙක් එනවා ආය හොඳ නරක තියෙනවා. ඉතින් මේ යෝගාවචරගේ වයර් මාරු වෙනවනේ මේ වෙලාවේ. ඔළුව නරක වෙනවනේ. නොවුනොත් පුදුමයි. සමාධියක් නැතුව සීලයක් නැතුව ප්‍රඥාවක් නැතුව බැලුවොත් ගෑනු පිරිමි ඉන්නවා. ඕනෙම එකක් අංශුවක් ගන්න හොඳටම විභජ්‍ය වාදයට දාලා කඩලා අංශු අංශු කරලා බලන්න බලනකොට ඒක අංශුවක්වත් දන්නේ නැහැ මම ගත කරන්නේ ප්‍රාණ ඇති කෙනෙක්ද නැති කෙනෙක්ද ගෑණියෙක්ද පිරිමියෙක්ද හොඳකටද මම වැඩ කරන්නේ නරකටද කියලා කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. යගේ තියෙන චිත්ත නියාමයක් තියෙනවා ධර්ම නියාමයක් තියෙනවා. ඉතින් යෝගාවචරයයේ ධර්ම නියාමයේ අනුමත කරන්නත් මේ මේ ගෑණියෙක් මේ පිරිමියෙක් ආදී වශයෙන් කියන එක අතහරින්නත් කොච්චර අමාරුද කියනවනම් ඇඟෙන් ඇටයක් ගන්නවා. අපිට පුරුදුම අර පරණ පුරුදු සංඥා ටික අර පරණ පුරුදු මතිමතාන්තර ටික ඒ නිසා අපි ඒක නැති වෙනකොට මහා බයක් හට ගන්නවා මහා පාළු ගතියක් ඇති වෙනවා මහා තනි වෙච්ච ගතියක් ඇති වෙනවා මහා අසරණ ගතියක් එනවා බුදුජානක කියන මේ පාළු ගතියට ඔය නම දාන්න එපා ඔකට හුදේකලාව කියලා නම දාගන්නයි ඔකට විවේකී කියලා දාගන්නයි කියලා ඔකට සාන්තිය සමාධිය සමාදානයි කියලා දාගන්න කියන පුළුවන් තරම් ඕකේ ඉන්න කියනවා මේ ඉතින් ෂුවර් වයර් මාරු වෙනවා. දෙකක් නෑ වයර් මාරුනේ නැත්තම් පුදුමයි. ඉතින් ඒ නිසා ඒ වෙලාවට ඇඟ සහලවනවා, හීන් දාඩිය දානවා, එක පැත්තක් නලියන එක පැත්තක් හයි වෙනවා, අර පැත්ත රත් වෙන මේ පැත්ත සීතල වෙනවා. අර තමයි හිතාගෙන මොනම දෙයක්වත් කරගන්න බැරි වෙනවා. මේ කයේ හෝ හිතේ අපි දන්නේ නැති මොකද්දෝ භූතයෝයි මොකද්දෝ සෙල්ලමගයක් යන්න පටන් ගන්නවා. නම් කරන්න ඉස්සලා වෙනස් වෙලා යනවා. හැබැයි කවදාකවත් දැකපු දේවල් නෙවෙයි පේන්නේ. ඉතින් මේ හිතනවා යෝගාවචර මේ පිත කිපිලයි කියලා. එහෙම නැත්නම් සේම කිපිලයි කියලා. ඉතින් බේත් බොනවා. කියන භාවනා කරන්න බෑ සමහරවිට මගේ තෙම කිපිලා මේ රැයට අමුතර හීන જાතියක් පේනවා මම ඒ නිසා ගිහිල් බෙහෙත් බීලා ඉන්නම් කියලා යනවා ආ හොඳයි ඉතින් ටටා කියලා යවන එක තමයි කියන්නේ ඉතින් මොකද එයාට ඒ අර තෙම ටික වටිනවා නිවනටත් වඩා පිට ටික වටිනවා නිවනටත් වඩා නමුත් මේ යකා යන්න හදන්නේ ඉති ඌ ඌ තුන තිලා කෑ ගන්නවනේ ඔය යකා යන්නේ සාමාන්‍ය පාන්දර යාමේට වගේ ඌ යනකොට යන්නේත් කොසත්තක් බින්දගෙන හරි කිරියත්තක් බින්දගෙන හරි මොකක් හරි කරගෙන යන නිකන් යන්නේ තුන් අඬේ හූතිය අනේ යන්නේ. ඉතින් හූතියනකොට යෝගාවචරය මෙලහට ගිහිල්ලා ගෙදරත් ගිහිල්ලා නාලා කාලා බුදි. මොකද මේ එව්ව වෙන්න බෑ භාවනා කරනකොට එහෙම නලියන්න බෑ. ඒසොයි මහසි භාවනා ක්‍රමේ ලංකාවට ආපු ගමන් ලංකාවේ එවකට හිටපු භාවනාකාරයෝ බැන්නා බැනිල්ලක් මේ භාවනාවට පුදුමාකාර විදිහට බැන්නේ ඔක්කොම ජාත්‍යන්තර සංගරාවල. ඉංග්‍රීසි බැනිලි මේ සිංහල දීපුවම නෙවෙයි. ජි මහසිසාඩ පුළුවන් තරම් උත්තර දුන්නා. ඥානෝත්තර හැමතුරන්න කතා කරලා කිව්වා මට ඕක කරන්න බෑ. මේකට උත්තර දෙන්න. මොකද ජාත්‍යන්තර සමිතියක පත්‍රයක දැම්මට පස්සේ උත්තර ලියන්න ඕනේ. ආරසාංශ කිව්වා. මේ භාවනා කරනකොට එහෙම දෙයක් වෙනවා. අපි මතිපන්තාන්තර හැපීමක් වෙනවා. විශේෂයෙන්ම සමාධි ශික්ෂා ඉදලා ප්‍රඥා ශික්ෂාට යනකොට මේ අපි හිතාන දේ ඔක්කොම දෙදරනවා. ආහනේ දෙදෙනුල යකා යන්න හදනවා හූ තුන් නඩේ හූ තියෙනවා. සව් බිල්ල ඉල්ලනවා, ලේකොටු ඉල්ලනවා, පුලුටු ඉල්ලනවා. එන ගිනි විජ්ජුම්බරයයි. ඉතින් ඒ වෙලාවේදී දැන් කොට්ටෝරු අබාය වෙලා දුවන්න ගත්තොත් එන්නේ මොකද වෙන්නේ? දැන් තොවිල නටන වෙලාවේදී මේ දුම්මල ටික දෙන්න ඉන්න විනියා බය වෙන්න උඩ පටන් ගත්තා. ඉතින් තොවිල නටන්න බෑ. අනිත් කපුව බය වුණොත්. කපුවත් කපවතියි. නිසා මෙතෙන්ට යනකොට ජීවිතය හා මරණ එහෙම නැත්නම් මරුණත් කමක් නැහැ කියන මට්ටමට මේ ඔක්කොම ටික සිද්ධ වෙද්දී මේ සම්තතිය තියෙන වෙලාවේදී යෝගාවචරය මේ ඝණයක් වශයෙන් බැලුවොත් ගාන පිරිමේ තියෙන ගතියත් සංඥා කළ හැකි ගතියත් හඳුනාගත හැකි ගතියත් පොදිය ලියලා බලනකොට මේක අඳුනා ගන්න බෑ මොනවදෝ වේගයක් තේරෙනවා මම හිතා ගන්න බෑ මේක රූපයක්ද දන්නෙත් නැහැ නාමයක් දන්නෙත් නැහැ සමතෙත් දන්නෙත් නැහැ විපස්සනාව දන්නෙත් ඉස්සරහට යනවා දන්නෙත් නැහැ පස්සට යනවා දන්නෙත් නැහැ මම කරනවා දන්නෙත් නැහැ කරනවා දන්නෙත් නැහැ ඇතුළ දන්නෙත් නැහැ පිට දන්නෙත් නැහැ ওই කියන අජත්ත බහිද්දා හොඳ නරක ඔක්කොම ෆෘට් තල දැම්ම වගේ තලාදයක් දැම්ම වගේ කලවම් වෙලා යනවා ඉතින් ඒක හරියට කියනවනම් මේ හොඳ ඒ වගේ ෆෘට් තල තලාද ඔක්කොම තියෙන එකක් කාලා විවිධ જાතියෙන් කාලා වමන කරපුවාම කොහොමද හිටින්නේ කියලා හිතන්නේ ඔක්කොම જાති තියෙන එකක් කාලා වමන කරපුවාම ඒ වමනේ හරිම අජුවයි බත් විතරක් කාලා වමන කරුවොත් ආය හොදලා ගන්න පුළුවන් ඒක බතුයි මාළුයි ඔක්කොම මේ කිරිය පැණි ඉස්කිරිඤ්ඤයි අනමන සීරම දාලා වමනේ කරන්න බෑනේ. සි හරිම කැතයි. ඒ නිසා මේ සංසාරේ ගොඩාක් එකතු කරගත්ත මනුස්සයට මේ ඔක්කොම හැඳි ගෑවිලා යනකොට හරි අමාරුයි. දැන් සාමාන්‍ය සරල දෙයක් ගත්තොත් ඒක හැඳි ගෑවිලා ගියත් ඒක ඒකම තමයි. ආනි වගේ මේ තේරෙන්න පටන් ගන්නකොට ඒ යෝගාවචරය මරණය පොඩ්ඩක් ඉස්සරහට අරගෙන වගේ අර සමාධියෙන් අල්ලාගත්ත දේ පිටු කරලා අල්ලාගත්ත දේ ලොක් කරලා බලන කණ්ණාඩියට දැම්මට පස්සේ ඒක ඇතුළ දකින්නකොට කවදාකවත් හිතන්නේ නැහැ මේ සමස්තය කියලා. හිතා ගන්න බැරි තරම් අර අංශුවක් සමස්තයෙන් වෙන් වෙලා පේනවා. හැබැයි මේ අංශු කොයි එකේ සමානයි. එයිසයි අංශුවට ගියාට පස්සේ අපි විශ්වගත මේ භාෂාවකට වැටෙනවා. ආර්ය විවහාරය කියලා එකට කියනවා. ඒ විවහාරයේදී ඔක්කොමලා කතා කරන එකම විවහාරය මේ සංස්කාරවල තියෙන ඒ හට ගන්නා ස්වභාවය පැවත්න කියලා කියනවා නැත්නම් විපරිණාම ස්වභාවය නැතිවීම පමණමයි මේකේ තියෙන්නේ අනිකව ඔක්කොම පටබැඳි දේවල් අනිත ඔක්කොම ආරූඪ කරපු දේවල් අත්‍යන්ත ලක්ෂණය තමයි මේක සන්තති වෙනස් වෙනවා සීඝ්‍රයෙන් වෙනස් වෙනවා ඒ වෙනස් වීම කම්මැලි කරන ගතිය නිදිමත කරන ගතිය ඒකාකාරී කරන ගතිය පහළු ගතිය නිසා ඒක දුකක් කියලා කියනවා ඒක බලා සිටීම වෙහෙසයි ටෙලිවිෂන් එකේ තිත් වැටෙනවා සීඝ්‍රයෙන් වැඩනවා. ඒක ඔක බලන්න දෙයක් නැහැ. ඉතින් ඔය හිතන්නේ එක තැන ඉන්නවා කියලා. ඒක නෙමෙයි අපිට මේ රස ඉල්ලනවා අපි මේ වෙලාවේ. රසක් නැහැ. ඒකේ තියෙන පෙළන ගතිය. ඒ පෙළන ගතිය තියෙදි මේ උපයාගත්ත දෙයක් මේ භාවනාවෙන් ගත්ත දෙයක් මේක මේ මට දඬුවමක් නෙවෙයි කියලා. ඒකට ප්‍රඥාව කියනවා. පෙළෙන ගතිය නිසා ඒක අනිත් පැත්ත හරවලා බලන්න ඕ අතෑලා දාලා යන්න හරි ගියොත් වෙන්නේ අර එකත් එකත් එකලස සම්පූර්ණයෙන් නැතිලා ආනිදාසිලා ආය මුලක ඉඳලා යන්න වෙනවා. නමුත් ඒකට හේතුව සැකේ. මේකද දියුණුව, මේකද ප්‍රඥාව, මේක සමතෙද, මේක ඉදිරි ගමනක්ද, මේක පසු ගමනක්ද, මේක මං කරපු දෙයක්ද, මේක මට වෙච්ච දෙයක්ද, මේ අජත්ත බයිද්ද සීමාව කොහෙද කියලා මේ කිසිම තැනක යොදලා බලන්න විදියක් නැහැ. ඒ නිසාම ඒ අල්ලගන්න බැරි ගතිය නිසා මේක ප්‍රමාණ කරන්න බැරි ගතිය නිසා මේක නම් කරන්න බැරි ගතිය නිසා මහා ගැඹුරක් තියෙනවා සරුවච්චන්නාද යෝගාවචරයට පේන්නේ බලුවමනයක් වගේ මැරිච්ච කබරකුණක් වගේ ඉතින් යෝගාවචර බොහොම ඉක්මනට අතහැරලා යනවා මොකද එයායි තරම් තණ්හාවට බැඳලා ඉන්නේ ඉතින් මෙතනදී මේ තණ්හාවට සාපේක්ෂව අවිද්‍යාවක් නෙමෙතන ගොඩාක්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ අවිද්‍යාව ಜಾති දෙකකට දාලා අටුවචාන් වංශල සඳහන් කරනවා. අපපටිපත්‍ය අවිද්‍යාව සහ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. මේක උපයාගත්ත දෙයක් මේකමයි බලන්න ඕනේ. එතකොටයි මේ විරාගය පහළ වෙන්නේ කියන එක කවදාකවත් අහලා නැහැ. ඒකට කියනවා අපපටිපත්‍ය අවිද්‍යාවක බණ අහලාම තේරුම් ගන්න ඕනේ. නමුත් ඊට එහයින් තියෙනවා කලින් මතයක් මේක මහා හුනියමක්, මේක මහා කාලකන්නිකමක්, මේක පරාජය පිළිගැනීමක්, මේක නොදකින් කියලා. ඒක කොච්චර කොච්චර බනහුවත් අයින් කරන්න බෑ. ඒකට කියනවා වැරද්ද හරි වශයෙන් තේරුම් ගත්ත හරි වැරද්ද වශයෙන් තේරුම් ගත්ත මෝඩකම් බහුමත හිතේ පදියම් වෙලා තියෙන ඒවා කොච්චර භාවනා කරත් යන නිසා මේ මිච්ඡා ප්‍රතිපත්ති අවිජ්ජාව යමක් වරදොල තේරුම් අරගෙන තියෙන ගතිය අපි මේ සමාජයේ විසින් අපේ ඔළුවට දාපු එක. මරණේ බෑ. අපිට තියෙන දුප්පතුන් ඉන්න බෑ මේ ලෝකේ දුප්පතුන් නැති ලෝකයක් අපි මවන්න හදනවා. මරණේ නැති ජීවිතයක් බලාපොරොත්තු වෙනවා. වයසට නොයන ජීවිතයක් බලාපොරොත්තු වෙනවා. ලෙඩ නොවන ජීවිතයක් බලාපොරොත්තු වෙනවා. ඒකලියල එහෙම දර්ශීය නගරයක් අපි හිතාන ඉන්නවා. දර්ශීය ජීවිතයක් අපි හිතානවා. දර්ශීය ගෙදරක් හිතානවා. දර්ශීය ජීවිතයක් ගත කරනවා. ඉතින් අන්තිමට මේ බලාපොරොත්තු කොච්චර සුන් වෙනවද කිව්වොත් වැඩි බලාපොරොත්තුවක් තියෙන එක නා කලින්ම සීදීනසා ගන්නවා වහ කනවා. නමුත් මේ ජීවිතය කියලා කියන්නේම වයසට යන ලෙඩ වෙන එකක්. මරණය තමයි මේකේ ස්වභාවිකම දේ. දුප්පතුන් නැති ලෝකේ කියලා එකක් නෑ. පොහසත්තු ඉන්නේ දුප්පතුන් සූරා කැමෙන් තමයි. දුප්පතුන් නැති කොහොමද පොහසත්තු හැදෙන්නේ? පොහසතා කියන්නේම දුප්පතුන් හුරා කන එකක්. එහෙම නැත්නම් ආර්ථිකය විෂමතාවය හරහා අතිරේක ලාභ ලබන එකට පොහසතයි කියලා කියනවා. ඌ එල්ලලා මරන්න ඕන. සූරා කන්නේ. හොරේ මේ වස්තු සමසේ බෙදලා යන තියෙන එක තමයි තිරිසන් ලෝකේ තියෙන්නේ. මනුස්ස ලෝකේ නෑ. පොළු පුළුවන් එක ඔක්කොම හුරගෙන කරනවා. ඔක්කොම නීති උගේ ඇතේ තියෙන්නේ. ඉතින් එහෙම ලෝකෙක ඔය දුප්පතු නැතු වෙන්නේ. දුප්පතු වැඩි කරගන්න තමයි ඒගොල්ලෝ නිතරම බලන්නේ. ඉතින් අන්නේවැනි තර්කයක් මවන්න හදන අපේ ඉතිහාසයේ භූගෝලයේ විෂයන් තියෙද්දී මේ ਸਰවචාන්සේ පෙන්නන මේ ශීක්‍රින් වෙනස් වීමම දුකක්. ඒක බාර ගන්න පුළුවන් නම් හොඳට බලන්න මේක හැබැයි මගේ නෙවෙයි. මේ සීක්‍රෙන් වෙනස් වෙන ගතියත් මගේ නෙවෙයි. හැබැයි යා එන්නේ මට පෙලන්නත් නෙවෙයි මේ පෙලෙනවයි කියලා හිතාගත්තොත් පෙලෙන. ඒක වෙලා තියෙන ස්වභාවය දැන් ටෙලිවිෂන් එකේ තිත් වැටෙන්නේ මට කම්මැලි කරවන්න නෙවෙයි හැටි. මේ මොකටද මම මේකට හිත නරක කරගන්නේ කියලා අනාත්මේ තේරුම් ගත්තේ තේරෙනවා මේක මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. මට පාලනය කරන්න බෑ. මේකේ නේවාසිකයා මම නෙවෙයි විධායකයා මම නෙවෙයි. ඉතින් නම් මොකට උකට gadu ගන්නේ. ඒවා තියෙන්නේ න්‍යාමයකට වැඩ කරන්නේ. ඒක වළක්වන්න කාටවත් බෑ කියලා. අර අනිත්‍ය දුක්ඛ දැකපු එකනට විතරයි මේක වෙනම න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. මගේ කවදාකවත් මගේ සුභ සිද්ධියට නෙවෙයි වැඩ කරන්නේ. කවදාකවත් මගේ ඕන විදියට නෙවෙයි වැඩ කරන්නේ. ඒක මේ මගේ වැරද්දක් නෙවෙයි. ඒක වැරදි හිතා ගැනීමක් නිසායි කියලා ඒ ඒ ශීඝ්‍ර වෙනස් වෙන ගතිය පිළිගන්න එකත් ඉස්සර දුක නැති කරන්න අදහසින් කල්පනා කරන දැන් දුක අවබෝධ කරන අදහසින් විතරයි කල්පනා කරන්නේ. නැති කරන්න බෑ. කොහොමඩක්වත් බෑ. මේ ලෝකේ ඉන්නකන් දුක නැති කරන්න බෑ. ඒක හරියට වතුර වතුරේ තෙතවණේ නැති කරන්න හදනවා වගේ. මේකට මේ පිළියම් හොයන්න යන්න එපා. මේ ස්වභාවය කියලා තේරුම් ගත්තට පස්සේ අපි ඒක මම මාගේ කියන ගතිය අඩු වෙනවා. එහෙම නැත්නම් ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් කියන ගතිය ඇති වෙනවා. ඒ නැත්නම් මම කරමි කියන කෙරුමා පොඩ්ඩකට අයින් වෙනවා. ඉතින් ඒකට අපි කියනවා මේ මේ තීරණ පරිඥාවේ මේ තුන බාර ගන්නවා. අකමැත්තෙන් නමුත් බාර ගන්නවා. ඊට පස්සේ තමයි යාට මේ තරම් දුක් දෙන මේ දේ මම මාගේ කියා ගන්න නැතු එක අතහැරීමේ, අතක ගෙවන් කිරීමේ, නැත්නම් ක්ෂය කිරීමේ විමුක්තිය මේ වෙන්වීමේ හැකියාව පහළ වෙන්නේ මේකේ තියෙන ආදීනව ටික දැක්කට පස්සේ තමයි. අපි මෙතෙක්කල් කරලා තියෙන ආදීනව මේ తాවකාලිකයි කියලා හිතලා මේකේ මොකද්දෝ හැංගිච්ච රහසක් හැංගිච්ච සැපක් පස්සේ දෙඤ්ඤන් සැපක් තියෙනවායි කියලා හිතාන හොයන තාක්කල් ඒ යෝන්සුමංස්කාරය ඉන්නේ. යා කරන්නෙම භාවනාවත් මේ කාමයේ වඩන්ඩ මාන්නේ වඩන්ඩ මම ආයනේ වඩන්න තෘෂ්ණා වඩන්න පාවිච්චි කරනවා. යෝගාවචරයට ගොඩාක් කල් යන මේ භාවනා කිරීම හරහා පවා මේ තණ්හාමාන දිට් වලට යම් පොහොරක් වැටෙනවා. ඒකත් නොයන විදිහට මේ භාවනාව ඉදිරියට කරගෙන යනකොට එවන තැන් ඒ විස කපලා භාවනා කරන්න ගියාට පස්සේ ඒ යෝගාවචරය ඇතුළ විශාල මේ දේවල් පිටමද තිබිච්ච උද්‍යෝගය අඩුවීමක් වගේ එකක් පේන්න පටන් ගන්නවා. ඒ නිසා බිස්නස් හරියන්නේ නැතුව යනවා. ගෙදර ගියාට පස්සේ එපා වෙන ගතියක් එනවා. කෑම කන්න ගියත් මගදී නතර කරනවා. උන් වගේ දෙයක් එනවා. ඒක හුඟක් වෙලාට යෝගාවචරය තමන්ගේ ගුරුවරගෙන් ප්‍රශ්න කරනවා. මට ඉස්තර වගේ මේ ගොඩක් සල්ලි හම්බ කරන්න තියෙන ආසාව. නැත්නම් ගොඩක් පිරිසි යටපත් කරගෙන යන තියෙන ආසාව වගේ අඩු වෙනවයි කියලා. නමුත් ඒක ඒ යෝගාවචරයේ තියෙන සදාචාරවාදයත් එක්ක පටලවිල්ලක් මිසක්කා මේක දැනගත්තට පස්සේ යෝගාචර ප්‍රශ්න වැඩි වෙනවා නම් මේක සද්ධර්මෙ වෙන්න බෑ. මේ ප්‍රශ්න අඩු කරනවා ඒ නිසා යෝගාචරයට මේ ගතියට මේ වැටහිච්ච දේට අනුව ජීවන රටාව හදාගන්න අවුරුදු 7ක් 8ක් යයි. මේ දැකපු දේ මේ අත්විඳපු දේ අනුව තමන්ගේ ජීවන රටාව හදනවා කියන එක ලේසි නෑ ඔය වේගෙන් යන වාහනට බ්‍රේක් ගහපු ගමන් හිටින්නේ නෑ ඒක ඇදගෙන ගිහිල්ලා කරකවන ගිහිල්ලා තමයි බ්‍රේක් එක හිටින්නේ ඒ නිසා බ්‍රේක් ගහන පටන් ගන්නකොටම තේරෙනවා වේගය අඩු උනායි කියලා නමුත් අපි හිතන තරම් ඉක්මනට නතර වෙන්නේ නෑ ඒකෙදිත් ඉවසන ශක්තියක් අවශ්‍යයි මේක දැක්කට මේක සාක්ෂාත් කරණයක් වෙන්න ඕනේ ජීවන රටාව තුලින් එන්න ඕනේ ඒක බුද්ධෝත්පාද කාලයක නොවන කාලයක කවදාකවත් හිතන්න බෑ තේරුණත් ක්‍රියාවත් කරන්න බෑ. මොකද පරිසරයේ මෝරලා නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්නෙත් නැහැ ඒ කාලේ. දැන් අපිට හම්බලා තියෙන බුද්ධෝත්පාද කාලයක් අපිට මේ හම්බ වෙච්ච දේ පරිසරත් එක්ක යොදලා ඒක තමන්ගේ ජීවන රටාව බාරපත් කරගන්නවා කියන එක සම්පූර්ණ වෙනස් කලාවක්. ඒක හදිසි කරන්න ගියොත් වාහනේ මේ වැස්ස වතුර තියෙන ලාග මඩගොඩක හයියෙන් බ්‍රේක් ගැහුවා වගේ වාහනේ කරකවලා තාරිනු. උඩ යට බාහිර වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වෙලාවේදී ඒක බොහොම හිමීට වෙන්න ආරින්න ඕන. අපි ඒක කතා කරමු හෙට. අද මම හිතනවා මේ කියාපු දේවල් මතක් කරගත්ත දේවල් යම් යම් ප්‍රමාණවලට අත්දකලා තියෙනවා. මේකේ ගුණයක් ඇති කරගෙන තමන් කරන දේ විශ්වාසයකින් එහෙම නැත්නම් පෙරදක්මකින් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා